රචනා කරන ලද මේ තේරවාද භාවනා මාර්ගය සංග්‍රහිත විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර විවරණය කරන අමත පදං වැඩසටහන් මාලාවේ තවත් අපි එක් දේශනයක් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පින්වත් පෙරසත් සමග අපි විසුද්ධි මාර්ගයේ මුලපටන් සාකච්ඡා කරගෙන එනවා. දැනට දේශනා 24ක පමණ කාලයක් පුරාවට පවත්වාගෙන යන මේ දේශනා මාලාවේ අද දවසේ අපි තවත් බලාපොරොත්තු වෙන්නේ පවත්වාගෙන ආපු දේශනා මාලාවේ ඊළඟ කොටස සාකච්ඡා කරන්නට. අපි සාකච්ඡා කරේ මේ දක්වා ශීල නිර්දේශය අවසන් වෙලා දුතාංග නිර්දේශය තමයි සාකච්ඡා කරගෙන යන්නේ. සංයුත්ත නිකායේ එන ගාතහ රත්නයක් වන සීලී පතිත්තහය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටන් කියපු මේ ගාථා රත්නය මුල් කරගෙන විශේෂ මාර්ගය රචනා කරන්නට ඉදිරිය තිබෙන්නේ. ඒ අනුව නිවන් මාර්ගය සියල්ලම සංක්ෂිප්ත කරපු ගාතාවක් විදිහට ගාථා රත්නයක් විදිහට මේ ගාතාව අපට හඳුන්වන්න පුළුවන්. ඒ තුල සීලේ පතිත්තහය කියන කාරණේදී මේ සීලය පිරිසිදු කරගත යුතු ආකාරය අපිට පැහැදිලි කරනවා. ඒ ශීලය පිරිසුදු කරගත යුතු ආකාරය පැහැදිලි කිරීම තුළ අපට මුලින්ම ශීලය පිළිබඳව සාකච්ඡා කරලා ඒ ශීලයේ වඩාත් පිරිසිදු භාවයේ පිණිස මේ දුතාංග පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ අනුව තමයි බුදුගෝසාචාර්යන් වහන්සේ මේ දුතාංග නිර්දේශය ශීල නිර්දේශයට අනතුරුව දක්වන්නේ. නමුත් මේකත් එක්තරා විදිහට සීලය සම්පාදනය කරගැනීමේ කොටසක් විදිහටම තමයි උන්වහන්සේ මේක අපට දක්වලා තිබෙන්නේ. ඒ අනුව සීලය සම්පාදනය කරගන්නා භික්ෂුවක් සීලය පිරිසිදු කරගන්න බලාපොරොත්තු වෙන භික්ෂුවක් තමන්ගේ මේ සීලය පිරිසිදු කර ගැනීම පිණිස තමන් රකින කුමන සීලයද කියලා හඳුනාගෙන ඒ සීල සම්පාදනයේට යෙදිලා ඒත් එක්කම අල්පේච්ඡතා ආදී ගුණධර්මයන් සම්පාදනය කර ගැනීම පිණිස දුතාංග සමාදානය වඩාත් සුදුසුයි කියලා මෙතනදී නිර්දේශ කරනවා. ඒ අනුව දුතාංග 13ක් සමාදන් වෙන්න පුළුවන්. මේ දුතාංග 13 අතරේ අපිට අපි සාකච්ඡා කරන්න තියෙන පසුගිය සතියේදී පංසුකූලිකාංගය කියන දුතාංගය පිළිබඳව සාකච්ඡා කරා. චීවර කියන ප්‍රත්‍ය පිළිබඳව චීවර කියන ප්‍රත්‍යෙහි ලෝලත්වය තෘෂ්ණාව දුරු කරන දුරු කරන දුතාංගයක් විදිහට පංස්කූලිකාංගය පිළිබඳව අපි සාකච්ඡා කරන්න යෙදුණේ. ඒ අනුව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවන දුතාංගය තෙචීවරිකාංගය කියන දුතාංගය සහ ඉන් අනතුරුව අපේ කාල වේලාව අනුව අපි පිණ්ඩපාතිකාංගය කියන දුතාංගයත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද වැඩසටහනේදී අපි සාකච්ඡා කරන ප්‍රධානම මාතෘකාව තමයි මුලින්ම අපි සාකච්ඡා කරන්නේ. තෙචීවරිකාංගය කියන දුතාංගය කොහොමද සමාදන් වෙන්නේ? ඒ දුතාංගය පිළිබඳ ප්‍රභේදයන් මොනවද? ඒ දුතාංගය බිඳෙන්නේ කොහොමද? මේ දුතාංගය ආරක්ෂා කිරීමේ තියෙන ආනිසංස මොනවද කියන කාරණය. ඉතින් එක්තරා විදිහකට අපි සඳහන් කරා මේ දුතාංග ආරක්ෂා කිරීම කියන එක භික්ෂුන් වහන්සේලාට අදාළ දෙයක්. නමුත් දුතාංග ආරක්ෂා කිරීම පිළිබඳව ඉගෙන ගැනීම, ඒ පිළිබඳව දැනුවත් වීම ගිහි ප්‍රවෘජාවටත් ගිහි පිරිසටත් වැදගත් වෙනවා. ගිහි පිරිසට Taman මේ නිවන් මාර්ගයේ ගමන් කරගනිද්දී අපේ ශීලාදී ගුණධර්මයන් සම්පාදනය කර ගැනීමෙහිදී අපි මේ අල්පේච්ඡතා ආදී ගුණාංගයන් කොයි විදිහටද සම්පාදනය කරගත යුත්තේ කියන මඟ පෙන්වීම මේ දුතාංග පිළිබඳව කතා බහින් තියෙනවා. ඒ නිසා අපිට දුතාංග පිළිබඳ කතා බහ අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලාගේ මේ අල්පේච්ඡතා ආදී ගුණාංග පිළිබඳව දැන ගැනීම අපට ඒ භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීමේදී අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ ආනිසංස සලකලා අපි අපේ ගිහි පිරිසටත් ඊටාත්ම මෙත්සිතින් ආරාධනය කරන්ට යෙදුනේ. මේ වැඩසටහනත් සමග එකතු වෙලා මේ දුතාංග කතාව ශ්‍රවණය කරත්තා කියන ආරාධනය. ඒ අනුව අද අපි බලාපොරොත්තු වෙන්නේ තෙචීවේකාංගය කියන දුතාංගය පිළිබඳව සාකච්ඡා කරන්නයි. බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළමුවෙන් අපි බලා ගන්න ඕනේ මොකක්ද මේ තෙචීවරිකාංගය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි කියන තුන් සිවුරෙන් ඉන්නවා කියලා. ඒකට භික්ෂුන් වහන්සේලාට සමාදන් වෙන්න පුළුවන් දුතාංගයක් විදිහට මේ තුන් සිවුරෙන් හිඳීම. තුන් සිවුරෙන් හිඳීම කියන දුතාංගය සමාදන් වෙලා තෙචීවරිකාංගේ සමාදන් වෙලා තෙචීවරික භික්ෂුවක් විදිහට ඉන්න පුළුවන්. ඒකට අපි අහලා තියෙන සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා මේ තුන් සිවුරයි පාත්‍රයයි දරාගෙන ඉන්නවා කියලා. බුද්ධ කාලේ භික්ෂුන් වහන්සේලා තුන් සිවුරයි පාත්‍රය දරාගෙන හිටියා කියලා. ඒ වගේම අපේ මේ විසුද්ධි මාර්ගයේ ආදී අර්ථ කතාගත කතා ප්‍රවෘත්තින් වලින් සඳහන් වෙන භික්ෂුන් වහන්සේලා මේ තුන් සිවුරයි පාත්‍රය දරාගෙන හිටියා කියලා. මොකක්ද මේ තුන් සිවුර දරාගෙන ඉන්නවා කියන්නේ? කොහොමද මේ තුන් සිවුර දරාගෙන ඉන්නේ කියන කාරණේ තමයි අද අපි මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව තෙචීවරක භික්ෂුවක් කියලා කියන්නේ තමන් සිවුරු තුනක් විතරක් දරනවා කියන අදහස. සිවුරු තුනක් කියලා කියවහම අපිට ඕනෑම සිවුරු තුනක් මෙතනදී සලකන්නේ නැහැ. තනිපට සිවුර, දෙපට සිවුර සහ අඳන සිවුර කියන සිවුර තුන. තනිපට සිවුරට කියන උත්තරාසංගය කියලා. දෙපට සිවුරට කියන සංඝාටිය කියලා. අඳන සිවුරට කියනවා අන්තරවාසිකය කියලා. මේ නිසා මේ සංඝාටි උත්තරාසංග අන්තරවාසික කියන දෙපට සිවුරු තනිපට සිවුරු අඳන සිවුරු කියන මෙන්න මේ සිවුරු දැරීමෙන් මේ සිවුරු දරාගෙන ඉන්න භික්ෂුවට කියනවා පිචීවරික භික්ෂුවක් කියලා. ඊට වඩා අතිරේකව සිවුරු දරන්නේ නැහැ උන්වහන්සේ. එතකොට සිවුරු තුනක් දරනවා හතරවන සිවුරක් දරන්නේ නැහැ කියන එක තමයි මෙතනදී මේ අදහස් කරන්නේ. ඒ අනුව සිවුරු තුනක් දරන භික්ෂුවක් කියලා කියන්නේ උන්වහන්සේ පාවිච්චි කරන්නේ එහෙමනම් අඳන සිවුරු එකයි. තනිපට සිවුරු එකයි. දෙපට සිවුරු එකයි. ඒතර මේ සිවුරු තුන තමයි තියෙන්නේ. ඊට වඩා වැඩිපුර සිවුරු පරිහරණය කරන්නේ නැහැ කියන එකයි. ඒතරේ තෙචීවරිකාංගය සමාදන් වෙන්න කැමති භික්ෂුවකට මේ තෙචීවරිකාංගය සමාදන් වෙන්න පුළුවන් චතුත්ථක චීවරම් පටික්කිතාමි තෙචීවරිකාංගම් සමාදියාමි කියන මෙන්න මේ වාක්‍ය දෙකෙන් කැමති වාක්‍යයක් පාවිච්චි කරලා. චතුත්ථක චීවරම් පටික්කිතාමි කියන වචනෙන් අදහස් කරන්නේ හතරවෙනි සිවුරක් මම ප්‍රතික්ෂේප කරමි කියන එක. තෙචීවරිකංග සමාදියාමි කියලා කියන්නේ මම තුන් සිවුරෙන් ඉන්නවා කියන දුතාංගය සමාදන් වීම කියන කාරණය. ඒ නිසා මේ කුමන හෝ වාක්‍යයකින් අපිට පුළුවනි තෙචීවරිකංගය කියන දුතාංගය සමාදන් වෙන්න. එතකොට චතුත්ථක චීවරම් පටික්කිපාමි කියලා කියවත් කමන්නේ. තෙචීවරිකංග සමාදියාමි කියලා කියවත් කමන්නේ. මේ දෙකම කියවත් කමන්නේ. කවර හෝ ආකාරයකට අපිට මේ දුතාංගය සමාදන් වෙන්න පුළුවනි. ඒ විදිහට දුතාංග සමාදන් වෙච්ච භික්ෂුවක් තුන් සිවුරෙන් ඉන්න තෙචීවරිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවකට අපිට කියනවා උන්වහන්සේ තුන් සිවුරට වඩා වැඩිපුර සිවුරු තියාගන්නේ නැහැ. එතකොට දැන් උන්වහන්සේට සිවුරක් මහගන්න අවශ්‍යයි. සිවුරක් මහගන්න දැන් අපිටම තියෙන සිවුරක් දුර්වල වෙලා, දි รา ගිහිල්ලා. ඒක අයින් කරලා වෙන සිවුරක් සකස් කරගන්න ඕනේ. දැන් මේ සිවුර සකස් කරගන්න Tamanට රෙදි කෑල්ලක් නම් ලැබුණේ සිවුරු රෙද්දක් නම් ලැබුණේ උන්වහන්සේට ඒ සිවුරු රෙද්ද අරගෙන සිවුරක් මහගන්නකම් මේක තියාගන්න හිතියට කමක් නැහැ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට අපි හිතමු උන්වහන්සේට මේ සිවුර සකස් කරගන්න යම්කිසි අපහසුතාවයක් තියෙනවා. ඒ අපහසුතාවය නිසා සකස් කරනකම් කියලා මේක තැම්පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේට මේ සිවුර සකස් කරගන්න සිවුරු සකස් කරන අවබෝධයක් තියෙන කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. තාම කෙනෙක් මුණ ගැහිලා නැහැ. ඒ නිසා අන කවුරු හරි කෙනෙක් මුණ ගැහෙනකම් මේ සිවුර තැම්පත් කරලා තියෙනවා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට Tamanට සිවුර මහන්ඳ අවශ්‍ය නූල් ටික නැහැ. ඉඳිකටු ටික නැහැ. මේ ටික ලැබෙනකම් අර ලැබිච්චි වස්ත්‍රය තැම්පත් කරලා තියෙනවා. එහෙම තැම්පත් කරලා තියලා සිවුර යම් දවසක නැහුවද මහලා පඳු පෙවීම නිම කරාද රදන් ගැනීම නිම කරාද අන්නේ පඳු පෙවීම අවසන් කරපු භික්ෂුව ඒ සිවුර තව දුරටත් තැන්පත් කරගෙන ඉන්නවා නම් ආන්න එක දුතාංගයේ විඳින තැනක් බවට පත් වෙනවා. ඒ නිසා සිවුර සකස් කරනකම් කරලා ඉවර වෙනකම් සිවුර තැන්පත් කරලා තිබ්බට ගැටලුවක් නැහැ. ඒ සිවුර එතකොට දුතාංගයේ බිඳෙන්නේ නැහැ. මේ දුතාංගයකට තියෙනවා දුතාංග සංක්ලේශ කියලා જાතියක්. දුතාංග කෙලස් කියලා જાතියක්. දුතාංගයක් කිලිටි භාවයටපත් වෙන ක්‍රම තියෙනවා. ඒ අතර එකක් තමයි මේ නිචේ සම්නිධි කියලා කියන්නේ. නිචේ සන්නිධි කියලා කියන්නේ යමක් තැන්පත් කරගෙන ඉන්නවා කියන එක. සන්නිධි කරනවා කියලා කියන්නේ ඒකයි. යමක් තැන්පත් කරගෙන ඉන්නවා නම් ඒ දුතාංගය බිඳෙන්න ඒක හේතුවක් වෙනවා. සහ දුතාංගයට කෙලෙසයක් බවට පත් වෙනවා. එතකොට සඳහන් කරන්නේ ඒකයි යම් කිසි විදිහකට මේ දුතාංගය බිඳෙන්න හේතු වෙන නිචේ සන්නිධි භාවයක් ඇති වෙන්නේ නැහැ. සිවුර මහලා නිම කරන්න ඉස්සෙල්ලා වඩු පොළ ඉවර කරන්න ඉස්සෙල්ලා ඒක තැන්පත් කරලා තිබ්බට නිචේ සන්නිධි වෙන්නේ නැහැ. හැබැයි යම් දවසකදී චිවර පඳු ගහලා ඉවර වුණා නම් තමන්ට දැන් පාවිච්චියට සුදුසු වෙනම් එතෙන් පටන් ඒ චිවර තැම්පත් කරලා තියන්න බෑ. තැම්පත් කරලා තිබ්බොත් තමන්ට දැනට තියෙන්නේ තනිපර සිවුරයි දෙපර සිවුරයි අඳනයයි කියන තුන් සිවුරෙන් යම් කිසි සිවුරක් දිරලා ගිහිල්ලා ඒ දිරලා ගිහිල්ලා තියෙන සිවුර තවදුරටත් පරිහරණය කරමින් අලුතෙන් වහාගත්තු සිවුර තැන්පත් කරලා තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා දුතාංග සොරෙක් කියලා කියනවා. දුතාංග චෝරෝ කියලා කියනවා. ඒ නිසා ඒ පුද්ගලයා දුතාංග සොරෙක් බවට පත් වෙනවා. ඒ නිසා දුතාංග සොරෙක් බවට පත් වෙන නිසා අපට කියනවා ඒ මහලා ඉවර වෙච්ච රදන් ගන්වල පඬුපොළ ඉවර වෙච්ච සිවුර පාවිච්චියට ගන්න. පාවිච්චියට ගන්නකොට මොකද කරන්නේ? Taman තනිපර සිවුරක් නම් මේ මහගත්තේ දැනට පාවිච්චි කරන තනිපර සිවුර අයින් කරලා ඒක පච්චුද්ධරණය කරලා අයින් කරලා අලුත් තනිපර සිවුර පාවිච්චිට අරගන්න ඕනේ. එතකොට නැවතත් තියෙන සිවුරු තුනයි. නැවතත් තුන් සිවුරු විතරයි තියෙන්නේ. ඒ නිසා කියනවා මේ සිවුර මහලා නිම කරාම ඒ තව දුරටත් ඒ සිවුර මහලා පණුපුල ඉවර වෙච්ච සිවුර තව දුරටත් තැම්පත් කරලා තියන්න එපා කියලා කියනවා. මේ විදිහට සමාදන් වෙන දුතාංගයේ තියෙන ප්‍රභේද. දැන් අපි පංස්කූලිකාංගේ කතා කරාම පංස්කූලිකාංගෙත් කතා කරා උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා දුතාංග ප්‍රභේද තුනක් තියෙනවා. ඒ වගේම මේ තෙචීවරිකාංගය කියන දුතාංගයේ දුතාංග ප්‍රභේද තුනක් තියෙනවා. ඒ අනුව පළවෙනි දුතාංග ප්‍රභේදය තමයි අපිට සඳහන් කරන්නේ තෙචීවරිකාංග ප්‍රභේදය තමයි අපිට සඳහන් කරන්නේ උත්කෘෂ්ඨ. මේ අනුව උත්කෘෂ්ඨ මට්ටමින් දුතාංගයක් ආරක්ෂා කරන්නේ කොහොමද තෙචීවරිකාංගේ. කියනවා දැන් තුන් සිවුරෙන් ඉන්න භික්ෂුන් වහන්සේට මේ තුන් සිවුර විතරයිනේ දැන් පරිහරණය කරන්න සිවුරු විදිහට තියෙන්නේ. වෙන සිවුරු තියාගන්න බෑ මොකවත්. ඒ නිසා දැන් සිවුරක් සෝදන්න ඕනම සිවුරක් පඳු ගහන්න ඕන නම් කොහොමද කරගන්නේ? එතකොට කියනවා මේ සිවුර පඳු පෝන වෙලාවේදී පඳු පෝන වෙලාව කියලා කියන්නේ ෂේදීමේ කටයුත්තත් එක්ක දොර ෂේදීම පඳු පෙවීම කියන කටයුතු සිදු වෙන වෙලාවේදී පළමුවෙන්ම Tamanගේ අඳන සිවුර එහෙම නැත්නම් තනිපර සිවුර කියන මෙන්න මේ සිවුරු දෙකෙන් මොකක් හරි එකක් අඳනේ විදිහට ඇඳ ගන්න කියනවා. ඇඳගෙන ඉතිරි සිවුර පඳු පොළ නිම කරන්න. ඒ අනුව අපි හිතමු අඳන සිවුර ඇඳගෙන තනිපර සිවුර පඳු පොළ නිම කරගන්නවා. නිම කරගෙන ඒ තනිපර සිවුර වේලුණාට පස්සේ පඳු කෝපු තනිපර සිවුර වේලුණාට පස්සේ ඒ සිවුර නැවත වාරයක් අඳන සිවුර විදිහට ඇඳ ගන්න පුළුවන්. ඒ සිවුර තනිපර සිවුර අඳන සිවුර විදිහට ඇඳගෙන තනිපර සිවුර සෝදලා පඳුරු පොනවා. එතකොට ඔන්න මුලින්ම තනිපර සිවුර සෝදලා පඳු පෙව්වා. ඊට පස්සේ තනිපර සිවුර අඳනේ විදිහට ඇඳගෙන අඳන සිවුර පඳු පොලා ඉවර කරනවා. ඉවර කරලා ඒ අඳන සිවුර ඇඳගෙන තනිපර සිවුර පෙරවාගෙන ඊට පස්සේ පුළුවන් දෙපට සිවුර සෝදලා පණුපවන්න. ඒ නිසා තුන් වෙනුව දෙපට සිවුර සෝදලා පණුපවන්න කියලා කියනවා. එතනදි කියලා මේ දෙපට සිවුර කියලා කියන එක සංඝාතිය කියලා කියන එක අඳන සිවුර විදිහට අඳින එක සුදුසු නැහැ කියලා කියනවා. එතකොට දෙපට සිවුරක් පරිහරණය කරද්දී ඒ දෙපට සිවුර අපි අඳින්නේ නැහැ අඳන සිවුර විදිහට. ඒක පෙරවනා විතරයි කරන්නේ. හැබැයි තනිපට සිවුර අවශ්‍ය නම් දෙකට නමලා අඳන සිවුර විදිහට ඇඳගත්තට වැරද්දක් නැහැ කියලා කියනවා. හැබැයි මේ කියන්නේ ග්‍රාමාන්ත සේනාසනයක වාසය කරන වික්ෂුන් වහන්සේ කෙනෙක්ට. මොකද ග්‍රාමාන්ත සේනාසනයක හදිස්සියේ දායක මහත්වරු වෙන්න පුළුවන්, හදිස්සියේ තව වික්ෂු ආගන්තුක වික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. මේ නිසා මේ තමන්ට සිවුරු දැරීමේදී තමන් යම් ආකාරයකට යම් පහසුවක් සකසා ගන්න ඕනේ. ඒ නිසා ග්‍රාමාන්ත සේනාසනයක ඉන්න භික්ෂුවකට තමයි මෙහෙම කියන්නේ. හැබැයි යම් භික්ෂුවක් ආරණ්‍යයක වාසය කරනවා නම් ආරණ්‍යයක් කියලා කියන්නේ ගමෙන් දුණු 500ක් විතර ඇතුලේ තියෙන බොහෝම වනයක් මැද්දේ තියෙන සේනාසනයක්. ඒබඳු සේනාසනයකට නිතර මිනිස්සු වෙන්නේ නැහැ, නිතර ආගන්තුක භික්ෂුන් වහන්සේලා එන්නේ නැහැ. මේ නිසා ඒ ආරණ්‍ය සේනාසනයක වාසය කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට කියනවා සිවුරු දෙකක්ම එකපාර සෝදලා පඳු පෙවුවට කමන්නේ කියනවා. සිවුරු දෙකක් එකපාර සෝදලා පඳු පෙවුවට කමන්නේ. එතකොට අපි හිතමු අඳන සිවුර ඇඳගෙන ඉඳද්දී තනිපර සිවුරයි දෙපර සිවුරයි දෙකම සෝදලා පරපවනවා. එහෙම කරාට කමක් නැහැ. එහෙම කරලා ඒ සිවුරු දෙක වියලුනාම තනිපර සිවුර අඳනේ විදිහට ඇඳගෙන දෙපර සිවුර පෙරවගෙන අඳන සිවුර සෝදලා පරපවන්න පුළුවන් කියනවා. අන්න එහෙම කරන් කරන්න ග්‍රාමාන්ත සේනාසනය කියන භික්ෂුවකට හැකියාවක් ලැබෙනවා. හැබැයි ඉතින් එහෙම කරද්දිත් කියනවා Taman මේ සිවුර පඩු පොවලා වේලෙන්න තියලා තියෙනවා නම් වේලෙන්න අවුවේ වනලා තියෙනවා නම් ඒ වෙලාවට Taman ඒ සිවුර ටිකක් සමීපේ ඉඳ කියනවා. හේතු හදිස්සියවත් ගමක දායක කෙනෙක් එහෙම නැත්නම් ආගන්තුක භික්ෂුන් වහන්සේ කෙනෙක් ආවොත් සේනාසනෙට ඒ බඳු වෙලාවක ටිකක් මේ බාගෙට වියලෙලා තියෙන චීවරය උනත් කමන්නේ Tamanට පෙරව ගන්න පුළුවන්. Tamanට උඩුකයට දමා ගන්න පුළුවන්. එහෙම දමා ගන්න පුළුවන් වෙනද මේ චීවරේ ළඟට වෙලා වැඩ ඉඳී කියලා කියනවා ආරණ්‍ය සේනාසනයක සිවුරු පඬුපෝන භික්ෂුන් වහන්සේට. මෙන්න මේ විදිහට අපිට උත්කෘෂ්ඨ තෙචීවරිකාංගය රකින්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට. ඒතර භික්ෂුන් වහන්සේ කෙනෙක් තෙචීවරිකාංගයේ උත්කෘෂ්ඨ මට්ටමේ රකිනවා නම් මෙන්න මේ විදිහට තමයි රකින්න ඕනේ කියලා කියනවා. එහෙම නැත්නම් මේ ත්‍රිචීවරිකාංගය රකින්න භික්ෂුවට මේ ත්‍රිචීවරිකාංගය රකින්න පුළුවන් මෘදුක විදියට. මෘදුකයි කියලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේට මේ ත්‍රිචීවරිකාංගය මෘදුක නෙවෙයි අපිට දෙවනව පුළුවන් මධ්‍යම විදියට. මධ්‍යම විදියට ත්‍රිචීවරිකාංගය රකින්නවා කියලා කියන්නේ උන්වහන්සේ මේ ත්‍රිචීවරිකාංගය රකිද්දී සේනාසනයේ පඬුහලේ තියාගන්න පුළුවන් යම්කිසි පඬුපෝ සිවුරු පඬුපෝන වේලාවට පාවිච්චි කරන යම්කිසි අඳනයක් හරි සිවුරක් හරි. ඒ බඳු අඳන සිවුරක් ආදියක් තියෙනවා නම් ඒක ඇඳගෙන එහෙම නැත්නම් පෙරවගෙන ඒ වෙලාවේදී සිසුරු සෙසු සිවුරු සෝදන්න පණුපවන්නත් ඕනම් පුළුවන් කියනවා. එතකොට ඒ නිසා මේ මධ්‍යම මට්ටමින් තෙචීවරිකාංගයේ රකින භික්ෂුන් වහන්සේට පුළුවන් වෙනවා පොදුවේ තියෙන චීවරයක් හදින්න පෙරවන්න පුළුවන් කියන එකයි මෙතනදී කියන්නේ. දැන් තමන් වෙනුවෙන්ම තමන්ටම පැම් පහසු වෙන වෙලාවට පාවිච්චි කරන්න වෙනම චීවරයක් තියාගන්න බෑ. එහෙම තියාගත්තොත් මේ දුතාංගේ විදිනවා. ඒ නිසා පොදුවේ තියෙනවා නම් සේනාසනේ යම් කිසි චීවර තැන්පත් කරලා එහෙම තැන්පත් කරලා නෙවෙයි ගොඩක් වෙලාවට මේ කියන්නේ පෑම් පහසු වෙන තැන ස්නානය කරන තැන එහෙම නැත්නම් සිවුරු පඳු පොන පඳු හලේ යම් කිසි විදිහට පොදු චීවරයක් තියෙනවා නම් පඳු චීවරයක් ඒ පඳු චීවරය හැඳගෙන එහෙම නැත්නම් පෙරවාගෙන අර තමන්ගේ චීවරය සෝදන්න පඳුපවන්න පුළුවන් කියනවා. එහෙම සෝදලා පඳුපවල ඒ සිවුර නැවත වාරයක් පෙරවගෙන හැඳගන්න පුළුවන්. අන්න එහෙම කරනවා නම් ඒ මධ්‍යම දුතාංග දරන තෙචීවරිකයක් කියලා කියනවා. ඒ නිසා මධ්‍යම මට්ටමින් තෙචීවරිකාංගේ සමාදන් වෙලා අවශ්‍ය නම් ඒ විදිහට තෙචීවරිකාංගේ රකින්නත් පුළුවන් කියලා කියනවා. ඒ වගේම මෘදුක මට්ටමින් තෙචීවරිකාංගේ රකින්න පුළුවන් මෘදු මට්ටමින්. මෘදු මට්ටමින් තෙචීවරිකාංගේ රකින්නවා නම් එතනදී කියනවා මෘදු මට්ටමින් තෙචීවරිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේට සභාග භික්ෂුන් වහන්සේගේ සිවුරක් ඕන්නම් ඇඳගෙන පෙරවගෙන තමන්ට සිවුරු පඳු පවන්නත් පුළුවන් කියනවා. ඒ කියන්නේ තමන්ගේම සිවුරක් නෙවෙයි පොදු සිවුරක්ම වෙන්න අවශ්‍යත් නැහැ. තමන්ට සභාග යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ චීවරයක්. සභාග වික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ චීවරයක් අරගෙන පෙරවගෙන ඒ චීවරය හැඳගෙන පෙරවගෙන සිවුරු පඳු පවන්න ඒ ආදී කරගන්නත් අවශ්‍ය නම් පුළුවන් කියලා කියනවා. ඒ නිසා මෘදුක මට්ටමින් ඒ කියන්නේ ඕමක මට්ටමින් මේ තෙචීවරිකාංගය රකින්නකොට උන්වහන්සේට පහසුයි. උන්වහන්සේට තමන් දරන්නේ නමුත් තුන් සිවුර තමයි. තුන් සිවුර දරාගෙන ඉන්නවා. හැබැයි Tamanට යම් කිසි සභාග භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඒ සභාග භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සිවුරක් తాවකාලිකව ඉල්ලගන්න පුළුවන්. తాවකාලිකව ඉල්ලගෙන ඒ සිවුර පෙරවාගෙන සිවුරු පඳුපේවීම ආදී සිදු කරගන්න පුළුවන්. ඒ විදිහට කරනවා නම් අන්න එයාට කියනවා මෘදුක මට්ටමින් තෙචීවරිකාංගේ රකින්න භික්ෂුවක් කියලා කියනවා. ඒ අනුව මෘදුක මට්ටමින් තෙචීවරිකාංගේ රකින්න භික්ෂුවකට සභාග සිවුරු පෙරවන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි සඳහන් කරනවා සමහර වෙලාවට ශේනාසනේ තියෙන්න පුළුවන් පච්චත්තරණ කියලා જાති. පච්චත්තරණයක් කියලා කියන්නේ අපි ශේනාසනයක් ආරක්ෂා වෙන්න ශේනාසනයක් මතු පිටට අතුරලා පාවිච්චි කරන යම්කිසි ඇතිරිල්ලක්. ඒ කියන්නේ ශේනාසනය කියන වචනෙන් අදහස් කරේ ඇඳපුටු කියන ඒවා. ඇඳකට හෝ පුටුවකට හෝ භික්ෂුන් වහන්සේලාට පරිහරණය කරන්න අවශ්‍ය වුනහම යම්කිසි ඇතිරිල්ලක් දාලා ඒක උඩ තමන් ඇති වැතිරෙනවා නම් ඉඳ ගන්නවා නම් එහෙම දාන ඇතිරිල්ලට කියනවා පච්චත්තරණයක් කියලා. එතකොට යම් සේනාසනයක තියෙන්න පුළුවන් පච්චත්තරණයක් විදිහටම අදිෂ්ඨාන කරගෙන පච්චත්තරණයක් විදිහටම පරිහරණය කරන යම්කිසි ඇතිරියක්. එහෙම පච්චත්තරණයක් විදිහටම පරිහරණය කරන යම්කිසි ඇතිරියක් තියෙනවා නම් ඒබඳු ඇතිරිල්ලක් යම්බි මෘදුක තෙචීවරිකාංගේ රකින්න කෙනෙකුට පුළුවන් ඕන නම් ඇඳගෙන ඒ චීවරය ඇඳගෙන තමන්ගේ සිවුරු ශේලීම් පඩුපීම් ආදී සිද්ධ කරගන්න පුළුවන්. එහෙමත් කරන්න ඕන නම් පුළුවන්. ඒ නිසා ඒ විදිහට අදිෂ්ඨාන කරපු වස්ත්‍රයක් උනත් අඳගන්න සුදුසුයි. ඒ වගේම තමයි ඉතින් මේ මෘදුක මට්ටමින් තෙචීවරකාංගය රකින්න භික්ෂුන් වහන්සේට ඉතින් අතරතුරදී අවශ්‍ය නම් සඳහන් කරනවා තමන්ගේ සභාග භික්ෂුන් වහන්සේගේ සිවුරක් වුණා తాවකාලිකව ඉල්ලලා හැඳගෙන පෙරව ගන්නතර කමක් නැහැ මෘදුක මට්ටමින් ඒ චීවරිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේට කියලා කියනවා. හැබැයි තමන්ට තමන් උදෙසා වැඩිපුර හතරවෙනි සූරක් තියාගන්න එක කිසිසේත්ම කරන්න හැකියාවක් නැහැ. මෙන්න මේ විදිහට තෙචීවරිකාංගය රකින්න භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ අපි දැනගන්න ඕනේ කොහොමද ඒ තෙචීවරිකාංගය බිඳෙන්නේ කියන කාරණය. මොනම් තෙචීවරිකාංගේ බිඳන ආකාරය තෙචීවරිකාංගේ බිඳන ආකාරය අපිට සඳහන් කරනවා සතරවෙනි සිවුරක් දැන් අපි කියවත් ඒ චීවරිකාංගේ දරන කෙනාට සතරවන සිවුරක් දරන්න බෑ. තමන්ගේ තනිපර සිවුර, දෙපර සිවුර, අඳන සිවුර කියන සිවුරු තුනට වඩා හතරවෙනි සිවුරක් දරන්න බෑ. ඒ නිසා යම් මොහොතකදී උන්වහන්සේ හතරවෙනි සිවුරක් ඉවසුවොත් අන්න ඒ භික්ෂුන් වහන්සේගේ තෙචීවරිකාංගේ බෙදෙනවා. ඒ නිසා එහෙමනම් සතරවෙනි සිවුරක් විදිහට ඉවසන්න පුළුවන් මොකුවත්ම නැද්ද? තියෙනවා. ඒ තමයි අංශකඩය කියලා කියන එක. හැබැයි මෙතනදී අංශකඩය කියලා කියන එක අපි තේරුම් අරගන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි අපි දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා අංශකඩය කියලා එකක් සමහර වෙලාවට හඳිනවා ටිකක් මහපු එක්තරා විදිහට සැට්ටයක් වාගේ ඇඳුමක්. ඒ කියන්නේ යම් කිසි විදිහකට මහලා එක පැත්තකින් එක පැත්තක් විතරක් ඉතුරු කරලා පළලා අනිත් පැත්තෙන් අත දාගන්න පුළුවන් විදිහට හදලා ඒක නිකන් බැනීමක් වාගේ 70ක් වාගේ ඇඳුමක්. ඒ බඳු ඇඳුමක් නෙවෙයි මේ අංශකරය කියලා කියන්නේ. අංශකරය කියලා කියන එක අපිට සඳහන් කරනවා මේ පෙචීවරිකාංගයාට දරන්න පුළුවන් අංශකරය. ඔහුට ඉවසියේ හැකි අංශකරයේ පළල තියෙන්න ඕනේ මෙන්න මේ වියතයි කියලා කියනවා. මේ අංශකරය පළල වියතයි කියන්න පුළුවන්. වියතක් පළල ඒ වගේම රියන් තුනක් දිග වියතක් පළල රියන් තුනක් දිග අංශකඩයක් මේ තමන්ගේ වම් පුර වැහෙන විදිහට දාලා මේ පැත්තෙන් ගැටයක් ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ වම් පුර වැහෙන විදිහට දාන අංශකඩයේ පළල වෙන්න පුළුවන් උපරිම වියතයි. වියතට වඩා පළල අංශකඩයක් වුණොත් උන්වහන්සේගේ තෙචී වෙහිකාංගය කියන අංගය බෙදෙනවා. සහ ඇත්තටම වියතකට වඩා පළලයි නම් මේකේ අවශ්‍යතාවය තමයි ඇයි මෙහෙම මේ වියතක් කියන්නේ හේතුව වියතකට වඩා පළල වැඩි නම් ඒ අංශතරය අදිෂ්ඨාන කරන්න ඕන චීවරයක් විදිහට. ඒතර පරික්කාර චෝල විදිහට හෝ අදිෂ්ඨානයක් කරන්න ඕන. එහෙනම් පරික්කාර චෝල විදිහට අදිෂ්ඨාන කරලා යම් කිසි චීවරයක් විදිහට අදිෂ්ඨාන කරලා පාවිච්චි කරනවා නම් එතකොට ඒ පාවිච්චි කරන වෙලාවට දුතාංගය බෙදෙනවා. ඒ නිසා කියනවා. මේ පළලෙන් වියතක් දිගින් රියන් තුනක් තියෙන අංශකඩේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්නේ දුතාංග තරණ තෙචී වෙරිකාංගේ තරණ භික්ෂුනාස්ති කියලා. ඉතින් මේ උත්කෘෂ්ඨ වේවා මධ්‍යම වේවා මෘදුක වේවා මේ කවර හෝ ආකාරයකින් තෙචී වෙරිකාංගේ කියන දුතාංගේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේට හතරවෙනි සිවුරක් ඉවසූෂණයෙහි උන්වහන්සේ දුතාංගේ බෙදෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ තෙකී විරිකාංගේ බෙදෙනවා. මේ විදිහට දැන් අපි සඳහන් කරා ශීලය තව තවත් පරිපූර්ණ කරගන්න ශීලයේ තවදුරටත් පිරිසිදු කරගන්න තමයි අපි මේ තෙකීවරිකාංග ආදී දුතාංග සමාදන් වෙන්නේ. පංසකූලිකාංග, තෙකීවරිකාංග, පිණ්ඩපාතිකාංග ආදී මේ තෙලස් දුතාංග සමාදන් වෙන්නේ තමන්ගේ ශීලය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිණිස. ඒ නිසා එහෙමනම් මේ විදිහට තෙචීවරිකාංග ආදී දුතාංග දැරීමේ තියෙන ආනිසංස මොනවද? ඒ නිසා අපි කතා කරන්න ඕනේ තෙචීවරිකාංගයේ දැරීමේ තියෙන ආනිසංස මොනවද? ඉතින් විසුද්ධි මාර්ගය අපිට දක්වනවා තෙචීවරිකාංගයේ දැරීමේ ආනිසංස ගණනාවක්. ආනිසංස කිහිපයක්ම අපිට පැහැදිලි කරනවා. ඒ අතර එකක් තමයි කය පරිහරණය කරන ශිවරකින් Taman සතුට වෙනවා. දැන් චීවරයෙන් සන්තුට්ඨිතාවය කියලා කියවම ඊතරීතර චීවර සන්තුට්ඨිතාවයට පත් වෙන භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ කය පරිහරණය කරන්ද කයේ අවශ්‍යුලන් විසකුරු සර්පයන්ගෙන් වන පීඩාවන් වළක්වා ගන්න විතරයි සිවුරක් පරිහරණය කරන්න අවශ්‍ය වෙන්නේ. නිසා භික්ෂුන් වහන්සේ නමක් සිවුරක් පරිහරණය කරන මොහොතක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. අපි අර කලින් ඉගෙනගත්ත කතා කරපු ප්‍රත්‍යවේක්ෂා පාඩයෙන්. ඒ අනුව සීතස්ස පටිඝාතය, උන්හස් පටිඝාතය, දන්සමක සවාතාපප සිරින්සප සම්පස්සානම් පටිඝාතය, යාවදේව හිරිකෝපීන පටිච්ඡාද නැත්තම්. කියලා මෙන්න මේ කරුණු ටික සිහිපත් කරන තමයි සිවුරක් පෙරවන්න ඕනේ. එතකොට අපි ප්‍රතිවේක්ෂා පාඩේ අපි කියව සම්පූර්ණයෙන්ම පටිසංඛා යෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතය යන දිවශයෙන්. ඒතර මෙන්න මේ කියපු තමන්ගේ සීතල වළක්ව ගන්න, උණුසුම වළක්ව ගන්න, අවැසි සුලම් විසකුරු සර්පයන්ගෙන් වෙන පීඩාවන් වළක්ව ගන්න, ශරීරය වසන් නැතුව තිබුණොත් තමන්ගේ ලැජ්ජාව ආදිය නැති වෙනවා නම් ඒ නැතිවීමට බලපාන අවයවයන් ටික වසා ගන්න චීවරයක් අපි පරිහරණය කරන්න ඕනේ. තුන් චීවරණයෙන් භික්ෂුන් වහන්සේ මෙන්න මේ කියන ඊතරීතර චීවර සන්තුෂ්ඨිතාවයටපත් වෙනවා. උන්වහන්සේ ඒ නිසා සිවුර පිළිබඳව තමන්ගේ කය පරිහරණය කිරීමේ අවශ්‍යතාවය විතරක් සලකාගෙන චීවරය පාවිච්චි කරනවා. ඒ නිසා ඒක එක්තරා විදිහකට උන්වහන්සේට භාවනාවට තියෙන පහසුවක් වෙනවා ආනිසංසක් බවට පත් වෙනවා. ඒ නිසාම තමන්ට හරියට නිකන් පියාපත් බර තියෙන පක්ෂියෙක් වගේ පියාපත් දරසහිත පක්ෂියෙක් වාගේ තමන්ට කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනවා. පියාපත් බර තියෙන පක්ෂියෙක් කියලා කියන්නේ ඔහු මේ ගහේ වහලා ඉන්නවා. මේ ගහේ වහලා ඉන්න මේ පක්ෂියා මෙතනින් ඉගිලෙන්න ඕනේ කියලා හිතනකොට උන ඒ සතා ඉගිලිලා තවත් තැනකට යනවා. මේ ගහ වහලා ඉන්න ගහේ Tamanට ඉතිරි කරලා යන්න දෙයක් නැහැ. Taman පියාපත්තික දිගහැරගත්තාම Tamanට පියාඹලා ඊළඟ ගහකට යන්න පුළුවන්. මේ නිසා පියාපත් බර විතරක් සහිත පක්ෂියෙකුට රැගෙන යන්න දෙයක් නැහැ වාගේ තමයි පෙචීවරිකාගී කියන දුතාංගේ සමාදන් වෙච්ච භික්ෂුවකට රැගෙන යන දේවල් මොකවත් නැහැ. ඊටාම පහසුවෙන් වෙනත් තැනකට යෑමේ හැකියාවක් තියෙනවා. නිසා තමන් ඉන්න සේනාසනේ තමන්ට සප්පාය නැති වුණොත් නැති වෙච්ච දවසට තමන්ට කැමති විදිහට ඊටාම ඉක්මනට වෙනත් සේනාසනයක් හොයාගෙන යන්න, තවත් තැනකට සංක්‍රමණය වෙන්න උන්වහන්සේට ඊටාමත් පහසුවක් තියෙනවා මේ තීචීවරිකංගි කියන දුතාංගේ නිසා. ඒ වගේම අප්ප අප්ප සමාරම්භතා කියලා ගුණයක් සඳහන් කරනවා විසුද්ධි මාර්ගයේ ස්වල්ප කෘත්‍ය ඇති භාවය කියලා. ඒ කියන්නේ මේ භික්ෂුවක් වශයෙන් Taman කරන කියන කටයුතු වල ඊටාම අඩු භාවයක්, ස්වල්ප භාවයක් ඇති වෙනවා. නිසා Tamanට කරන්න තියෙන ඊටාම සුළු දෙයයි. ඊටාම සුළු වැඩයි. එහෙම නැත්නම් Tamanට තෙචීවරිකාංගේ වාගේ දුතාංගයක් නැතුව ඉන්න කෙනෙකුට ඔහුට වැඩ කටයුතු ගොඩක් වෙනවා. ඔහුට ආරක්ෂා කරන දේවල් වැඩි. සිවුරු වැඩිපුර මහන්න වෙනවා වැඩිපුර සිවුරු හොයන්න වෙනවා ඒ සඳහා දායකයන් සමග කතා බහ කරන්න වෙනවා දායකයාට ධර්මදේශනාදී කරන්න වෙනවා මේ ආදී හැම දෙයකටම මේ චීවරය කියන එක අපිට උපකාරී වෙනවා චීවරය කියන එක අපිට හේතු වෙනවා ඒ නිසා තුන් සිවුරක් දරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට හැකියාවක් ලැබෙනවා උන්වහන්සේට මෙන්න මේ කියන සමාරම්භ භාවය කෘත්‍ය සහිත භාවය අඩු කරගෙන අල්ප කෘත්‍ය ඇති භාවයකටපත් වෙන්න හැකියාවක් ලැබෙනවා ඒකට කියනවා අප්ප සමාරම්භතා එහෙම නැත්නම් ස්වල්ප කෘත්‍යති භාවය කියලා. ඒ වගේම වස්ත්‍ර sannidhiya නොමැති භාවය මේ මේ පිළිබඳව ඊළඟ කාරණේ තමයි වස්ත්‍ර sannidhi නොමැති භාවය කියලා කියන එක. ඒක කියනවා වත්ත sannidhi පරිවර්ජණං කියලා පාළියේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරන වත්ත sannidhi පරිවර්ජණං කියලා. ඒ කියන්නේ Taman රෙදි පෙරෙදි වස්ත්‍ර කියන જાතිය සම්නිධි කරගෙන තියාගන්නේ නැහැ. සම්නිධි කරගෙන තියාගන්නවා කියලා කියන්නේ Tamanට මේක පාවිච්චි කරලා ඉන්න බැරි වෙනකොට වෙන එකක් පාවිච්චි කරන් අපි තැම්පත් කරලා තියාගන්නවා. අපි තැම්පත් කරලා තියා ගැනීම තුළින් බලාපොරොත්තු වෙනවා මේ සිවුර පාවිච්චි කරන්න බැරි වෙනකොට අපි ඒ වෙනුවට වෙන සිවුරක් පාවිච්චිට ගන්නවා කියලා. මෙන්න මේකට කියනවා සම්නිධි භාවය කියලා. එතකොට මෙන්න මේ කියන තෙචීවරිකාංගයේ සමාදන් වෙච්ච භික්ෂුව කිසිම වස්ත්‍රයක් තියාගන්නේ නැහැ. කිසිම වස්ත්‍රයක් Tamanට අවශ්‍ය නැහැ. සේනාසනයේ තියෙන පොදු වස්තුන් වස්ත්‍ර ටික විතරක් Tamanට ඇති. එතනින් එහාට වෙන වස්ත්‍ර කිසිවක් Taman සතුව තියාගන්න. ඒ නිසා ඒකත් Tamanට පහසුවක් බවට පත් වෙනවා. ඒ වගේම සල්ලහුක වුත්තිතාවය සැහැල්ලු පැවතුම් ඇති භාවය. තාම සැහැල්ලුයි. තුන් සිවුරු විතරයි තියෙන්නේ. වෙන මොකවත් අවශ්‍ය නැහැ. Tamanට වෙන සිවුරු හොයන්න අවශ්‍ය නැහැ. ඒ සිවුරු රැගෙන යන්න අවශ්‍ය නැහැ. තාම සැහැල්ලුවෙන් කැමැත්තනකට ගිහිල්ලා කැමැත්තම ඇවිල්ලා සැහැල්ලුවෙන් මේ ජීවිතය ගත කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අතිරේක චීවර ලෝලත්වය ප්‍රහාණය වෙනවා. දැන් අපිට පෘථග්ජන මිනිසුන්ට ලොල් භාවයක් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අදහසක් තියෙනවා මට තව ටිකක් මොනවා හරි එකක් ලැබුණොත් ඒකත් මම රැස් කරගන්න ඕනේ කියලා. දැන් අපිට සමහර වෙලාවට දායක මහත්තුරු ගෙනල්ලා සිවුරු පූජා කරනකොට හොඳ සිවුරක් ලැබුණොත් උතර මට හිතෙනවා මේ හොඳ සිවුර මං අරගන්න ඕනේ අනෙක් සිවුරු නැතුව කියලා. එනිසා මේ චීවර ලොල් භාවයක් තියෙනවා. ඇති වෙන්න පුළුවන්. මේක ඇති වෙන්නේ පෘථග්ජන පුද්ගලයන්ට තෘෂ්ණාව නිසා තෘෂ්ණාව ප්‍රහාණය කරලා නැති නිසා. එතකොට හිතෙනවා මට මේ සිවුරු පරිහරණය ඉවර වෙනකොට ඒ කියන්නේ මේ Taman දැනට පරිහරණය කරමින් ඉන්න චීවරය පාවිච්චියට ගන්න බැරි වෙනකොට ගන්න කියලා වෙන චීවරයක් Taman හොයලා ළඟින් තියල් තියෙනවා. කබන් දෙකට දාලා තැම්පත් කරලා තියෙනවා. එහෙම තියෙනවා නම් ඒකට කියනවා අතිරේක චීවර පරිහරණය කියලා. දැන් මේ දොතාංගයේ සමාදන් වෙන අය චීවරිකාංගය කියන දොතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ මෙන්න මේ අතිරේක චීවර දරන්නේ නැහැ. අතිරේක චීවර දරන්නේ නැති නිසා උන්වහන්සේ අතිරේක චීවර දැරීමේ අතිරේක චීවර ලොල්භාවය කියන අකුසල ධර්මය ප්‍රහාණය කරනවා. ඒ වගේම තමයි Tamanට ලැබෙන කැපසිවුරු දැන් අපිට ඊළඟ කාරණේ තමයි කැපසිවුරු වැඩිපුර ලැබෙනකොට ඒවත් ඔක්කොම අපි ගන්නවා නම් එතකොට මේ භික්ෂුන් වහන්සේ බොහෝ දෙයක් එකතු කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ පෙචීවරිකාංගයේ වගේ දුතාංගයක් සමාදන් වෙච්ච භික්ෂුවගේ තියෙන ලක්ෂණය තමයි උන්වහන්සේ මේ කැපසිවුරක් වුණත් Tamanට ලැබෙන්නේ සිවුර කැපසරුප් විදිහට ලැබුණත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට විතරයි පිළිගන්නේ. ඊට වඩා වැඩිපුර පිළිගන්නේ නැහැ. එහෙමනම් ඒ භික්ෂුන් වහන්සේට කියනවා කැපස් තෙචීවිරිකාංගය රකින භික්ෂුවක් උන්වහන්සේ කැපසිවරු වුණත් පිළිගන්න කොට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරයි පිළිගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි තෙචීවිරිකාංගය ආදී ගුණාංග රකින භික්ෂුන් වහන්සේට මේ අල්පේච්ඡතා ආදී ඵලයන් ලැබෙන්න ගන්නවා. ඒ නිසා අල්පේච්ඡතා ආදී ඵල නිෂ්පත්තිය පිණිස මේ තෙචීවිරිකාංගය ආදී දුතාංග හේතු වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපට විසුද්ධි මාර්ගය රචනා කරන බුදුගෝසාචාර්යන් වහන්සේ මේ තෙචීවරිකාංගී දෙරීමේ ආනිසංස අපිට ගාථාරත්න දෙකකින් දක්වලා තියෙනවා. අතිරේකවත්ත තණ්හං පහාය සම්නිදී වජ්ජිතෝ ධීරෝ සන්තෝෂ සුඛ රසඤ්ඤෝ තිචීවර ධරෝ භවති යෝගී මේ යෝගී තේමී පිළිබඳව සඳහන් කරනවා අතිරේක වස්ත්‍ර පිළිබඳව තෘෂ්ණාව අතහැරලා ඒ වස්ත්‍ර sannidhiyen තොර වෙලා මේ යෝගීත මේ සන්තෝෂ සුඛයේහි රස දැනගෙන තෙචීවරිකාංගය කියන දුතාංගය ධර්ම කියනවා. මේ තෙචීවරිකාංගය දරද්දී අතිරේක වස්ත්‍ර තෘෂ්ණාව අතහැරියාම ඒ තුලින් Tamanට වස්ත්‍ර sannidhi භාවය දුරු වෙනවා. මේ වස්ත්‍ර sannidhi භාවය දුරු වෙන වික්ෂුන් වහන්සේ සන්තෝෂ සැපයක් විඳිනවා. ඒ සන්තෝෂ සැපෙහි රසය Taman දැනගන්නවා. ඒ නිසා සන්තෝෂ සැපෙහි රසය දැනගෙන මේ තීචීවරකාංගය කියන දුතාංගය දරනවා කියලා සඳහන් කරනවා. තස්මා සපත්ත චරණෝ පක්ඛීව සචීව රූප යෝගීවරෝ සුකමනෝ විචරිතු කාමෝ චීවර නියමේ රතින් කෛරාති තස්මා සපත්ත චරණෝ ඒ නිසා සපත්ත චරණෝ පක්කී ඉව ඒ නිසා පියාපත් සහිතව විතරක් පියාපත් බර සහිතව පමණක් හැසිරෙන පක්ෂියෙක් වාගේ පක්ෂියෙක් වාගේ සචීවරෝ යෝගිවරෝ මේ උතුම් යෝගී තෙමේ චීවර සහිතව තුන්සිරු ධරව සුඛමනු විචරිතකාමෝ සුවසේ හැසිරෙනු කැමැතිව මේ චීවර නීමෙහි ඇලෙනවා කියලා කියනවා. ඒ කියන්නේ තේකීවරිකාංගය කියන දුතාංගයේහි ඇලිලා වාසය කරනවා කියලා සඳහන් කරනවා. එනිසා මෙන්න මේ විදිහට අපිට ආනිසංස සහිත දුතාංගයක් තමයි තේකීවරිකාංගය කියන දුතාංගය. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දුතාංග තෙලස් දුතාංග අතරේ පින්ඩ පාතිකාංගය කියන දුතාංගය කොහොමද සමාදන් වෙන්නේ පින්ඩ පාතිකාංගයේ තියෙන ප්‍රභේද ටික මොනවද ආනිසංස ටික මොනවද කියන කාරණේ පිණ්ඩපාතිකාංගය කියලා කියන්නේ පිණ්ඩපාතය කියලා කියන්නේ ගයක් ගයක් පාසා පිණ්ඩ පිණුසිකා වැඩලා ලබන තමන්ගේ පාත්‍රයට ලැබෙන පිඬුවට කියනවා පිණ්ඩපාතය කියලා. මෙන්න මේ පිණ්ඩපාතය දැරීම තමන්ගේ ස්වභාවය කරගත්ත භික්ෂුවට කියනවා පිණ්ඩපාතික භික්ෂුවක් කියලා. ඒ නිසා මේ පිඬු පිණිස හැසිරීමේ වෘතය සමාදන් වෙලා තමන් පිණ්ඩපාතයෙන් විතරක් යැපෙනවා නම් ඒ බඳු භික්ෂුවකට කියනවා පිණ්ඩපාතික භික්ෂුවක් කියලා. මේ පිණ්ඩපාතික භික්ෂුවට පිණ්ඩපාතික භික්ෂුවක් බවට පත් වෙන්න හේතු වෙන දුතාංගයට කියනවා පිණ්ඩපාතිකාංගය කියලා. මේ පිණ්ඩපාතිකාංගය කොහොමද සමාදන් වෙන්නේ? අතිරේක ලාභම් පටික්කිපාමි පිණ්ඩපාතිකංගං සමාදියාමි කියන වාක්‍ය දෙකෙන් යම්කිසි වාක්‍යයක් අතරින් සමාදන් වෙන්න පුළුවන්. එක්කෝ සමාදන් වෙන්න පුළුවන් අතිරේක ලාභම් පටික්කිපාමි කියලා. ඒක තේරුම් වෙන්නේ මම අතිරේක ලාභ ප්‍රතික්ෂේප කරමි කියලා. අතිරේක ලාභ ප්‍රතික්ෂේප කිරීම කරමි කියන එක තුලිනුත් පින්ඩපාතිකාංගයේ සමාදන් වුණා වෙනවා. එහෙමත් නැත්නම් කියනවා පින්ඩපාතිකාංග සමාදියාමි කියලා කියන්නත් පුළුවන්. මම පින්ඩපාතිකාංගය කියන දූතාංගයේ සමාදන් වෙමි කියලා කියන්නත් පුළුවන්. මේ කියන වාක්‍ය දෙකෙන් හරි එහෙම නැත්නම් මේ දෙකම කියලා හරි පින්ඩපාතිකාංගය කියන දූතාංගයේ සමාදන් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒතර උන්වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේ සංඝයාට දෙන දානය ආදී දාන 14ක් තියෙනවා. ඒ දාන 14 තමන් වහන්සේ ඉවසන්නේ නැහැ. උන්වහන්සේ මේ සංඝික දාන ආදී දාන 14ක් ඉවසීමෙන් තොරව ගයක් ගයක් පාසා පිඬුසුඟා වැඩිම පිඬපාතේ හැසිරීම කියන හැසිරීමෙන් පමණක්ම තමන්ගේ භික්ෂාව සම්පාදනය කරගන්නවා නම් ඒ භික්ෂුවට තමයි කියන්නේ පින්නපාතිකාංග සමාදන් වෙච්ච භික්ෂුවක් කියලා. මොනවද ඒ තමන් ඉවසන්නේ නැති සංගික දාන ආදී දාන 14 තුදුස්බත් කියලා කියන චුද්දස භත්තානි කියලා පාලි කියන්නේ. ඒ අතරේ තියෙන සංඝබත්තං සංඝබත්තං කියලා කියන්නේ සියලු සංඝයාට දෙන දාණය. සංඝයාට අපි සාංගික දානයක් කියලා දෙනවා. එම සාංගික දානයක් කියලා දෙනවා නම් ඒකට කියනවා සංඝ බතක් කියලා කියනවා සංඝ බත්තම්. එහෙම නැත්නම් උද්දේශ බත්තම්. උද්දේශ බත්තම් කියලා කියන්නේ දැන් සියලු සංඝයාට දාන දෙනවා කියලා දෙන්න බෑ. ඒ නිසා සේනාසනෙට පණිවිඩය වෙනවා අපේ ගෙදරට හෙට ස්වාමීන් වහන්සලා හතර නමක් වඩින්න. තව ගෙදර කියනවා අපේ ගෙදරට හෙට ස්වාමීන් වහන්සලා 10 නමක් වඩින්න. තව ගෙදරට අපේ ගෙදරට ස්වාමීන් වහන්සේලා 5 නමක් වඩින්න. මෙන්න මේ මේ විදිහට කියලා මේ මේ විදිහට භික්ෂුන් වහන්සේලාගේ ගණනක් පිරිසිඳලා ඒ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් සඳහා දෙන දාණයට කියනවා උද්දේශ බත කියලා. ඒක උදෙසලා දෙන දානයක්. උදෙසනවා කියලා කියන්නේ කීප දෙයක් පිළිබඳව කියනවා. මෙච්චරක් එන්න අපේ ගෙදරට කියලා කියනවා. අන්න එහෙම කියලා දෙන දානය නිසා ඒකට කියන උද්දේශ බත කියලා. නිමන්තන බත කියලා කියන්නේ එක භික්ෂුවකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු සංඝයාටම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භික්ෂුණන්සලා කීප දෙනෙකුට වෙන්න පුළුවන්. දානෙට ආරාධනය කරන ස්වාමීනි අපේ ගෙදර ස්වාමීන් වහන්සේලා 19කට දානෙට අපි ආරාධනය කරනවා කියලා. මෙන්න මේ කියන ආරාධනය මෙන්න මේ කියන නිමන්ත්‍රණයෙන් නිමන්ත්‍රණය කරලා දෙන දාණයට කියනවා නිමන්තන බත කියලා. ආ නිමන්ත්‍රණ දාණය කියලා. ඊළඟ එක සලාකබත කියලා කියනවා. සලාකබත්ත කියලා කියන්නේ සලාකබත් කියලා කියන්නේ සලාක දීමෙන් දෙන දාණය. ඒ කියන්නේ දාණය අඩු කාලෙට දාණය ඊටාත්ම සම්පාදනය කරගන්න එක අපහසු කාලෙට සමහර ලාවට ගමට අපි සේනාසෙන් ඔක්කොම ටික පින්ඩපාතේ ගියාට පින්ඩපාතයක් ලැබෙන්නේ ඒ නිසා ඒ වෙලාවට සමහර දායකයෝ සේනාසෙන්ට ඇවිල්ලා කියනවා අපේ ගෙදරට ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වඩින්න කීප දෙනෙක් කියලා. එහෙම කියලා කිව්වහම අපේ ගෙදරට දානෙට වඩින්න කියලා ආරාධනයක් කරනකොට ඒ ආරාධනා ශලාක ක්‍රමයට බෙදලා දෙනවා. එතකොට හැමදාම නැත්තම් එකම ස්වාමීන් වහන්සේලා එකම ගෙදරකට දාන්නට යන්න පුළුවන්. ඒ නිසා මේ දානය කියන කාරණාව සම්පාදනය කරගන්න වික්ෂුන් වහන්සේලා මේ දාන ටික බෙදලා දීම සඳහා මෙන්න මේ ශලාක බෙදීමක් කරනවා. ශලාක බෙදීමක් කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි හිතමු දාන අද ගෙවල් හතරකට අද දාණයට යවන්න තියෙනවා කියලා. භික්ෂුන් වහන්සේලා සියල්ල 19ක් ඉන්නවා. 19න් හතරක් තමයි අද යවන්න ඕනේ. ඒ නිසා මේ හතර දෙනෙක්ගේ යැවීම සඳහා මේ ගෙවල් හතරට අපි හිතමු මේ එක ක්‍රමයක් මම කියන්නේ මෙහෙම කරන්න පුළුවන් ක්‍රමයක්. ගෙවල් හතරේ නම් ටික කොල කෑලි ටික ලියලා රෝල් කරලා ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා 19ක් ඉන්නවා නම් තවත් එතනට රෝල් කරපු කොළ කෑලි 6ක් දාලා ඔක්කොම කොළ කෑලි 10ක් කරලා ඊට පස්සේ මේ කොළ කෑලි 10ම කලවම් කරලා භික්ෂුන් වහන්සේට එක එක ගන්න කියනවා. එක එක ගත්තාම යම් කෙනෙක්ට ලැබෙනවා නම් අර gedaraක කෙනෙක්ගේ නමක් ලැබෙන කොළයක් ඒ ස්වාමීන් වහන්සේට ඒ gedaraට පින්නපාත වැඩින්න පුළුවන්. ඒ gedaraට දාණයට වැඩින්න පුළුවන් ආරාධනය පිළි අරගෙන. ඒතර ඒක ආරාධනයක් මත ලැබෙන දානයක් ඒකත්. ඒ නිසා ඒකට කියනවා සලාකබත්ත කියලා. සලාකබත් කියලා. ලහබත් කියලා කියනවා. එතකොට ඔය ඉස්සර මහා විහාරයක තිබිලා තියෙනවා සන්නිපාත ශාලාව කියලා තැනක්. ඒ සන්නිපාත ශාලාවට කියනවා තවත් වචනයක් ලහබත් ගිය කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ සලාක බෙදෙන තැන තමයි මේක. ඒතර භික්ෂුන් වහන්සේලා සලාක බෙදන්නේ මෙන්න මේ තැන. දැන් අනුරාධපුර මහමෙවුනාවේ මහමෙවුනාව කියන්නේ ලෝවා මහා ප්‍රාසාදයට ඉදිරිපස පාරෙන් අනිත් පැත්තේ තියෙනවා අම්බංගණය එහෙමත් නැත්නම් සන්නිපාත ශාලාව කියලා තැනක්. ඒ සන්නිපාත ශාලාව තමයි මහා විහාරයේ තිබුණු ලහබත්ගිය මේ ශලාකබත්ත ශාලාව. එතනට තමයි භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම පින්ඩපාත යන්න එකට රැස් වෙන්නේ. එතෙන්ට රැස් වෙලා උන්වහන්සේලා කතිකා කරගනවා අද කොහෙටද අද කොහෙටද කවුද කවුද පින්ඩපාතේ යන්නේ කියලා. එතෙන්ට තමයි දාන ආරාධනයන් කරන්න භික්ෂුන් මේ මිනිස්සු වෙනවා නම් ඒ මිනිස්සුත් එතෙන්ට එන්නේ. මේ මිනිස්සුන්ට මේ දාන ආරාධන අනු භික්ෂුන් වහන්සේලා බෙදලා යවන්නේ ඔන්න ඔය කියන සම්නිපාත සමාධිය. සලෝවා මහ ප්‍රාසාදයට ඉදිරිපස්ස පාරාණික පැත්තේ තියෙන නටබුන් තියෙන මෙන්න මේ සම්නිපාත ශාලාව. මේ සම්නිපාත ශාලාව ලහබද්දී කියලා හඳුන්වනවා දාණයට සලාක දෙන තැන කියලා. ඒ වගේම සලාක බත්ත ඉතින් මෙතනදී මේ දුතාංග සමාදානය කියලා කියන කාරණය ඇත්තටම භික්ෂුන් වහන්සේලාට විතරක් පොදු දෙයක් විතරක් අදාළ දෙයක් නෙවෙයි. භික්ෂුණීන් වහන්සේලාටත් අදාළයි. හැබැයි භික්ෂුණීන් වහන්සේලාගේ තෙචීවරිකාංගයේ කියන දුතාංගයේ සමාදන් වීමේදී එයට තියෙන සිවුරු පහ. ඒ සිවුරු පහ දැරීම තමයි උන්වහන්සේලාගේ දුතාංග දැරීම බවට පත් වෙන්නේ. ඒ නිසා භික්ෂුණීන් වහන්සේලාගේ මේ දුතාංග දැරීමේදී දරන්න බැරි දුතාංග කිහිපයක් තියෙනවා. ඒ දරන්න බැරි දුතාංග හැරෙන්න ඉතිරි දුතාංග භික්ෂුණීන් වහන්සේලාට දරන්න සමාදන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දුතාංග කතාවේ අවසානයේට අපි කතා කරනවා කොහොමද මේ දුතාංග කාට කාටද සමාදන් වෙලා දරන්න පුළුවන් කියලා. දැන් අපි උදාහරණයක් විදිහට මේ අපිට ගත්තොත් ඊළඟට තියෙනවා අපිට මේ අපිට මොන ගැහෙනවා අබ්බෝකාශිකාංග රුක්කමූලිකාංග වාගේ දුතාංග මේ අබ්බෝකාශිකාංග රුක්කමූලිකාංග වාගේ දුතාංග අවුරුද්ද හැමදාම සමාදන් වෙලා ඉන්න බෑ සමාදන් වෙන්න පුළුවන් කාලයකට විතරයි ඒ නිසා ඒ වාගේ මේ දුතාංග වල තියෙන ඒ ප්‍රකීර්ණක විනිශ්චයක් අපි අවසානයේ සාකච්ඡා කරනවා නිසා භික්ෂුණීන් වහන්සේලාටත් යම් යම් දුතාංග දරන්න පුළුවන් සමහර දුතාංග දරන්න බෑ ඒවා මොනවද කියලා අපි ඉදිරියට සාකච්ඡා කරනවා ශලාකව ශලාකවත් අපි කතා කරේ පක්ඛිකවත. පක්ඛිකවත කියලා කියන්නේ පක්ෂයකට සැරයක් දෙන දාණය. පක්ෂයකට සැරයක් කියන්නේ පක්ෂයක් කියන්නේ අඩමාසයක්. දවස් 15ක් එන්නතත් සති දෙකක්. සති දෙකකට සැරයක් යම්කිසි දානයක් දෙනවා නම් යම්කිසි නාසනයකට වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා කීප දෙනෙකුට වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම හැමදාම සදහැවතුන් පුරුදු වෙලා ඉන්නවා අපි හැමදාම මේ පක්ෂයකට එක සැරයක් දන් දෙමු කියලා. ආන්න හිම දෙනවා නම් ඒකට කියනවා පක්කික දානයක් කියලා. උපෝෂිතික කියලා කියනවා දානයක්. උපෝෂිතික කියලා කියන්නේ පොහොය දිනේට විතරක් දෙන දානය. හැමදාමත් පොහොය දිනේට ගෙනලා දානි දෙනවා. එහෙමනම් ඒකට කියනවා උපෝෂිතිකයි කියලා. එතකොට අදටත් මිනිස්සු සමහර වෙලාවට මේ දාන පිළිබඳව දන්නේ නැහැ, ව්‍යවහාරේ නැහැ. මේ සමහරු ඉන්නවා අපි හැමදාම පොය දවසට දාන දෙන්නා කියලා. එතකොට ඒක උපෝෂිතික. නැත්නම් තවත් සමහර අය ඉන්නවා පාටිපදිකං කියලා දානයක් දෙනවා. පාටිපදිකේ කියලා කියන්නේ පෑලවිය දවසට දෙනවා. දැන් උපෝසතික දාණය දෙන අය කල්පනා කරනවා පොහොය දවසේ වික්ෂුන් වික්ෂුන් වහන්සේලා තමන්ගේ ඇවැත් දේශනා ආදීන් පිරිසිදු වෙනවා. ඒ අනුව පොහොය කරනවා. මේ නිසා ඇවැත් දේශනා ආදීන් පිරිසිදු වෙලා පොහොය කර භික්ෂුන් වහන්සේලාගේ සීලය පිරිසිදු නිසා ඒ පිරිසිදු සිල්ලති භික්ෂුන් වහන්සේලාට අපි දන් දෙනවා කියන අදහසින් පොහොය දිනේ දන් දෙනවා. උපෝ පාටිපටිකේ දන් දෙන අය කල්පනා කරනවා ඊයේ දවසේ පොහොය දිනය ඊයේ දවසේ සමහර වෙලාවට තින් රැවෙන්දත් පුළුවන් පොහොය විනය කර්ම ආදී කරන්න ඇවැත් දේශනා කිරීම ආදී කරගන්න ඒ නිසා ඊයේ දිනේ මේ ඇවැත් දේශනා කිරීම පොහොය විනය කර්ම කිරීම ආදීන් පිරිසිදු වෙච්ච භික්ෂුන් වහන්සේලා අද දවසේ ඉස්සලාම අපේ දානේ වළඳත්වා කියන දහසින් තුව පාටිපදිකේ පෑලවිය දවසේ දාන දෙනවා පෑලවිය කියලා කියන්නේ පසළොස්වක පොහෝ දවසට පුන් පොහෝ දවසට පස්සේ දවස. අපි සාමාන්‍යයෙන් පොයේ දිනේ කියලා කියන දවසට පස්සේ දවස. එතකොට පසළොස්වක විතරක් නෙවෙයි අතරම අමාවක පොහේටත් පස්සේ දවස පෑලවියක්. අමාවක පොහේට පස්සේ ඉන්නේ පුර පෑලවිය දවස. පසළොස්වක පුන් පොහේට පස්සේ ඉන්නේ අව පෑලවිය කියන දවස. ඒතර මේ කවර හෝ පෑලවිය දවසේ දානයක් දෙනවා නම් ඒකට කියනවා පාටිපදික දානය කියලා. ඒ වගේම ආගන්තුක බත්ත කියලා જાතියක් තියෙනවා. ආගන්තුක බත්ත කියලා කියන්නේ ආගන්තුක භික්ෂුන් වහන්සේලාට දෙන දාණය. දැන් ආගන්තුක භික්ෂුන් වහන්සේලා සේනාසනයකට ආවනම් උන්වහන්සේලාට පින්ඩපාත ආදී කර ගැනීමට හැකියාවක් නැහැ. උන්වහන්සේලාට ගමේ පින්ඩපාතේ හැසිරෙන්න දාණි ලැබෙන්නේ කොහෙද නැත්තේ කොහෙද කියලා දන්නේ නැහැ. පාරවල් හරියට දන්නේ නැහැ. ඒ නිසා ඒබඳු අයට මේ පින්ඩපාත ආදියට යෑම අපහසු නිසා ආගන්තුක දාන විදිහට දායකයෝ ගෙනල්ලා පූජා කරනවා. අන්න ඒවා ඉවසනවා නම් ඒවට කියනවා ආගන්තුක දාන කියලා. ගමික බත්ත කියලා කියන්නේ ගමන් වඩින ස්වාමින් වහන්සේලාට. දැන් ස්වාමින් වහන්සේලම ගමනක් වඩිනකොට උන්වහන්සේට පින්ඩපාත ආදී කරගන්න සමහරට වේලා වෙලා කලා මදි. සමහර වෙලාවට තමන් ගමන් බිමන් යනකොට තමන් නොදන්නා පරිසරයක තමයි දැන් මේ දාන වේලාවට ඉන්නේ. ඒ වෙලාවට ඒබඳු තැනක පින්ඩපාතයක් කරගන්න කොතනින්ද දාන ලැබෙන්නේ කියලා තීරණය කරගන්න තමන් දන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒබඳු අවස්ථාවකදී එහෙම Taman ගමනක් යන භික්ෂුන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කරනවා නම් යම් කෙනෙක් ඒ දානට කියනවා ගමික දානයක් කියලා. සග්ගමික බත කියලා කියනවා. ඒ වගේම ගිලාන බත ගිලාන බත කියලා කියන්නේ ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාටත් පින්ඳ පාත ආදී කරගන්න අපහසුයි. ඒ නිසායි ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා දෙන දාණයට කියන ගිලාන බත්ත කියලා. ගිලානුපත්තාක බත්තං ගිලානෝපස්ථායක බත කියලා එකක් තියෙනවා. ගිලන් උපස්ථායක අයට දැන් ගිලන් භික්ෂුන් වහන්සේ බලා ගන්න කෙනාට උන්වහන්සේට පින්නපාත ආදී කරොත් ගිලන් භික්ෂුව බලා ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා දායක මහත්තුරු ගෙනවලා දානේ පූජා කරන මේ ගිලානෝපස්ථායක භික්ෂුන් වහන්සේට දෙන දානි කියලා. ඒක සමහර වෙලාවට අද වර්තමානයේ එහෙම නමක් පාවිච්චි කරන්නේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි අපි සමහර වෙලාවට ගමේ දායක අයට සේනාසනෙන් කියන්න පුළුවන් මේ අසවල් අපේ සේනාසනේ ඉන්නවා ගිලන් වික්ෂුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට ඒ වගේම උන්වහන්සේට උපස්ථාන කරන වික්ෂුවක් ඉන්න මේ දෙනමට පින්න පාතේ වැඩෙන්න අපහසුයි. ඒ නිසා ඒ දෙනමට දාන ටිකක් අපිට ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලන දාණය ලැබෙනවා නම් ලැබිලා ඒක වළඳනවා නම් අන්න ඒ දාණයට කියනවා ගිලානෝ ගිලානපත්ත ගිලානෝපත්තායකපත්ත කියලා. විහාරබත්ත කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දායකයෝ යම් කිසි සේනාසනයක් හැදුවාම මේක අපේ සේනාසනය, මේ අපේ සේනාසනය තුළ ඉන්න වික්ෂුණාන්ට අපි දන් දෙනවා කියලා දන් දෙනවා. එහෙම දෙනවා නම් ඒකට කියනවා විහාරබත්ත කියලා. එතකොට එහෙම Taman ඉදි කරපු කුටියේ වික්ෂුවකට දෙන දානයක් උනත් මේ කියන පින්ඩපාතිකාංගයේ සමාදන් වෙච්ච වික්ෂුවකට ඉවසන්න බැහැ කියලා කියනවා. දුරබත්ත කියලා එකක් තියෙනවා. දුරබත්ත කියලා කියන්නේ නිතිදෙනු දාණය. නිරන්තරයෙන් අපේ ගෙදර භික්ෂුන් වහන්සේ කෙනෙක් දානේ වළඳන්න කියලා එන්න කියලා ආරාධනයක් කරලා වඩා හිඳවල දානේ වළඳනවා. එහෙමනම් ඒක කියනවා දුරබත්ත කියලා. වාරක බත්ත කියලා කියනවා වාරයෙන් වාරයට දෙන දාණය. මේක සමහර වෙලාවට අපේ ආරණ්‍ය සේනාසන වේවා, පන්සල්වල වේවා මේක දකින්න ලැබෙනවා. මිනිස්සු ඒකට නමක් කියන peeru දාණය කියලා. peeru දාණය කියලා කියන්නේ යම්කිසි මාසිකට සැරයක් අපි අනිවාර්යයෙන් මේ දානයක් දෙනවා. සම්මාසිකට සැරයක් හැමදාම ඒ දානේ පූජා කරනවා නම් අන්න ඒකට කියනවා වාරයෙන් වාරයට දෙන වාරක බත කියලා. සමහර වෙලාවට සමහර තැන්වලදී මාසයකට නෙවෙයි මාස දෙකකට සැරයක් එහෙම මාස තුනකට සැරයක් අපි මේ දානේ කියලා දෙනවා. එහෙම දෙනවා නම් ඒකට කියනවා වාරක බත්ත කියලා. එතකොට තෙචීවරිකාංග භික්ෂුවකගේ තියෙන ලක්ෂණය වෙන්නේ උන්වහන්සේ මේ එක බතක්වත් ඉවසන්නේ නැහැ. එහෙමනම් සංගබත්ත වෙන්න පුළුවන්, උද්දේශබත්ත වෙන්න පුළුවන්, නිමන්තන, සලාකබත්ත, පක්කික, උපෝසතික, පාටිපදික, ආගන්තුකබත්ත, ගමිකබත්ත, ගිලානබත්ත, ගිලානෝපත්තායකබත්ත, විහාරබත්ත, දුරබත්ත, වාරකබත්ත කියන මෙන්න මේ කිසිම දානයක් ඉවසන්නේ නැති වික්ෂුවක් තමයි පින්දපාතික වික්ෂුවක් කියලා කියන්නේ. උන්වහන්සේ මේ යම් කිසි දානයක් ඉවසනවා නම් උන්වහන්සේගේ දුතාංගය විඳීමකට ලක් වෙනවා. ඒ වගේම එහෙමනම් මෙතනදී පැහැදිලි වෙන දෙයක් එහෙමනම් මිනිස්සුන්ගේ ආරාධනා මත ලැබෙන දාන කිසිවක් Taman වළඳන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මෙන්න මෙහෙම ඉල්ලීමක් කරොත් මිනිස්සෙක් ඇවිල්ලා අපේ ගෙදර සාංගික දාණය වළඳන්න කියලා ආරාධනා කරන්නේ නැහැ. හැබැයි යම් කිසි දවසකදී සාංගික දානයක් දෙන්න සූදානම් කරලා තිනවා යම් විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා පිරිසක් වෙනවා මේ සාංගික දාණයට. උන්වහන්සේලාට මේ සාංගික දාණය පිළියෙල කරලා තියෙනවා. ඒ පිළියෙල කරලා තියෙන වෙලාවේදී පින්නපාතික භික්ෂුන් වහන්සේලාමක් වඩිනවා. පින්නපාතික භික්ෂුන් වහන්සේලාමක් වඩිනකොට උන්වහන්සේට අර දානේ සංඝික දානේ gedara සංඝික දානේ පූජා කරන gedara තැනට කතා කරලා කියනවා ස්වාමීනි අපේ gedara සංඝික දාණයට එන්න කියලා ආරාධනය කරන්නේ නැහැ. කියනවා ස්වාමීනි අපේ gedara සංඝය ඇවිල්ලා මේ වෙලාවේ දන් වළඳනවා. මේ වෙලාව අපේ gedara සංඝය ඇවිල්ලා දන් වළඳනවා. ඒ නිසා ඔබ වහන්සේත් ඇවිල්ලා මේ gedara අපේ gedara දාන ශික්ෂාව වළඳන්න කියලා. මෙන්න මෙහෙම කරන ආරාධනයකදී දුතාංගේ බිඳින්නේ නැහැ කියලා කියනවා. එහෙමත් නැත්නම් එහෙමත් නැත්නම් කියනවා සංඝයා කෙරෙන් ලැබෙන निराமிස සලාක. निराமிස සලාක කියලා කියන්නේ සවස් කාලයට වළඳන්න පුළුවන් යාම කාලික සත්තහ කාලික ආදී දේවල්. මෙන්න මේ සංඝයා වෙතින් ලැබෙන निराமிස සලාක මේ වික්ෂුන් වහන්සේට පිළිගන්න සුදුසුයි කියලා කියනවා. ඒ වගේම තමයි විහාරයේ පිසින ලද සංඝික දානයක් තියෙනවා නම් විහාරයේ පිසින ලද සංකදානයක් පිණ්ඩපාතික භික්ෂුවට පිළිගන්න පුළුවන් කියලා කියනවා. නිසා පිණ්ඩපාතික භික්ෂුවට මෙන්න මේ කොටස් ටික පිළිගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පිණ්ඩපාතික භික්ෂුව පිළිබඳව තියෙනවා ප්‍රභේදයක් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක එහෙම නැත්නම් මෘදුක කියලා. උත්කෘෂ්ඨ පිණ්ඩපාතේ පිණ්ඩපාතිකාගේ සමාදන් වෙච්ච භික්ෂුවට ඉස්සරහට ඇවිල්ලා කරලා පින්ඩපාතේ පූජා කරනවා නම් ඒක පිළිගන්නත් පුළුවන්. පිටිපස්සෙන් ඇවිල්ලා කරලා කතා කරලා සාමිනිය අපි මේ පින්ඩපාත දාන්නේ පිළිගන්නේ කියලා කවුරු හරි පිටිපස්සෙන් ඇවිල්ලා කතා කරලා කිව්වොත් ඒක වුණත් පිළිගන්න පුළුවන්. එහෙමත් නැත්නම් Taman යම්කිසි ගෙයක් ඉස්සරහට ගියාම අනේ ස්වාමීනි අපිට පාත්‍රය දෙන්න දාන්න ටික බෙදාගෙන ඉන්නම් කියලා පාත්‍රය ඉල්ලගත්තොත් ඒ වෙලාවට පාත්‍රය දෙන්නත් පුළුවන්. උන්වහන්සේගේ දූතාංග බිනෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපිට පින්නපාත වැඩිහම අපේ පින්නපාත පාත්‍රය ඉල්ලගෙන ඒකට දාන ටික බෙදලා ස්වාමිනී මම දානශාලාවට මේක ගෙනහිල්ලා දෙන්නම් කියලා භෝජනශාලාව දක්වා දානශාලාව දක්වා ගෙනහිල්ලා එතනදී පිළිගන්නවා. ඒත් ඒක පිළිගන්න පින්නපාති භික්ෂුවට පුළුවන්. ඒ වගේම තමයි දායක පිරිසිතින් පින්නපාතේ වඩින්න එපා ස්වාමිනී සේනාසනේ අද රැඳිලා ඉන්න කියලා කිව්වොත් එහෙම අද අපි සේනාසන ගෙනල්ලා දානේ පූජා කරන්නම් ඔබ වහන්සේලා පින්නපාතේ වැඩින්න එපා කිව්වොත් එහෙම ඒ කියන ආරාධනය ඉවසන්න බෑ පින්නපාතික වික්ෂුන්ට. ඒ නිසා උත්කෘෂ්ඨ පින්නපාතික වික්ෂුවට. ඒ නිසා උත්කෘෂ්ඨ වශයෙන් පින්නපාතිකංගේ සමාදන් වෙච්ච වික්ෂුවකට මෙන්න මේ කාරණේ ඇරෙන්න දායකයන් දායක පිරිස් ඇවිල්ලා අද ස්වාමීනි පින්නපාතේ වැඩින්න අවශ්‍ය නැහැ. වහන්සේ සේනාසෙන් රැඳිලා ඉන්න කියන ආරාධනයක් කරොත් ඒ ආරාධනය හැරෙන්න අනිකුත් ඕනෑම දෙයක් පිළිගන්න හැකියාව තියෙනවා. ඒ ආරාධනය පිරියරගෙන සේනාසන නතර වෙලා ඉඳලා දාන වලොත් පින්ඩ පින්ඩපාතිකාංගේ බින්දෙනවා. ඒ වගේම තමයි පින්ඩපාතිකාංගයත් සමාදන් වෙන්න පුළුවන් මධ්‍යම මට්ටමින්. එහෙමත් නැත්නම් මෘදුක මට්ටමින් සමාදන් වෙන්න පුළුවන්. පින්ඩපාතිකාංගයේ මධ්‍යම මට්ටමින් සමාදන් වෙනවා නම් අද දිනට පින්ඩපාතේ වඩින්න එපා කියලා යම් කිසි දානයක් පූජා කරනවා නම් අපිට සේනාසනයට ගෙනල්ලා අපි දානේ පූජා කරන්නම් කියලා ඒ දාණය සේනාසෙන්ට වෙලා ඉඳලා වළඳන්න පුළුවන් මධ්‍යම මට්ටමින් පිණ්ඩපාතිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවට. ඒතර උන්වහන්සේට දායකයෝ කතා කරලා කියන ස්වාමීනි අද ඔබ වහන්සේ පිණ්ඩපාත වැඩින්න එපා අපි ඇවිල්ලා දාණය පූජා කරනවා කියලා. එහෙම කරොත් ඒක ඉවසන්න පුළුවන්. අද දවසට තියෙනෙක් විතරක්. හැබැයි හෙට දවසට ඒක ඉවසන්න බෑ. හෙට දවසට ස්වාමීනි අපි හෙටත් දාණය අරන් එන්නම්. එනිසා හෙට දාණය පිළිගන්න කියලා ආරාධනා කරොත් ඒක ඉවසන්න බෑ. මධ්‍යම මට්ටමින් පිණ්ඩපාතික භික්ෂුවට. හැබැයි මෘදුක මට්ටමින් පිණ්ඩපාතේ පිණ්ඩපාතිකාංගයේ රකින්න භික්ෂුවට හෙට දවස දෙහ සඳහා ඕන්නම් දානේ ආරාධනය පිළිගර ගන්නත් පුළුවන්. ඊට පස්සේ දවසක් වෙනින් දාන ආරාධනය පිළිගන්නත් පුළුවන්. එහෙම ඒ දවසක් වෙනින් උනත් දාණයට ආරාධනය පිළි අරගෙන පිණ්ඩපාතේ ගමට වඩින්න නැතුව සේනාසනේ ඇතුළේ ඉඳලා දානේ වැළඳීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ භික්ෂුවට කියනවා මෘදුක පිණ්ඩපාතකාංග භික්ෂුව කියලා. ඉතින් මේ දෙන්නා මේ මධ්‍යම මට්ටමින් සහ මෘදුක මට්ටමින් පිණ්ඩපාතිකාංගයේ රකින්න දෙන්නට ස්වෛරී විහරණයේ තියෙන රසය කියන එක ඒ ස්වෛරී විහරණයේ තියෙන රසය කියන එක දැනෙන්නේ නැහැ කියලා කියනවා. ඒ රසය විඳින්නේ උත්කෘෂ්ඨ මට්ටමේ පිණ්ඩපාතිකාංගේ රකින භික්ෂුවක් විතරයි කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පිණ්ඩපාතිකාංගය රකින්න පුළුවනි. ප්‍රභේද වශයෙන්. ඉතින් මේ පිළිබඳව මේ සුඛ විහරණය පිළිබඳව කතාවක් සඳහන් කරනවා. ඉතින් කියනවා විශේෂ මාර්ගයන කතාව මේ ඒකස්මින් කිරකාමේ අරිය වංශෝ හෝති. ඉතින් එක ගමක රාත්‍රියේ ආර්ය වංශ දේශනාවක් තියෙනවා කියලා කියනවා. ආර්ය වංශ දේශනාවක් කියන්නේ ආර්ය වංශ සූත්‍ර සූත්‍රේ පදනම් කරගෙන ධර්ම දේශනාවක් සිදු කරනවා කියලා කියනවා. ඉතින් උක්කට්ඨෝ උත්කෘෂ්ඨ පින්ඩපාතික භික්ෂුන් වහන්සේ කෙනෙක් අනෙක් අයට කතා කරලා කියනවා ස්වාමීනි හෙට නැවැත්නි හෙට ධර්ම දේශනාවක් තියෙනවා ධර්ම ශ්‍රවණයට අපි යමු කියලා ආරාධනාවක් කරා. ඉතින් ඒ වෙලාවේදී එක භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා බන්තේ මිනිස්සෙන නිසීදාපිතෝති ආහ මිනිස්සු අපිට වඩා හිඳලා හෙට දානයක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. අනේ අපේ ශේනාසනේ දායක මහත්තු වැඩිලා අපිව වඩා හිඳුවලා පින්නපාත දානයක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ වඩින්න මං ඉන්නම් කියලා කියනවා. අන්න එහෙමනම් එහෙම කියනවා. එහෙම කිව්වා. ඊට පස්සේ තවත් වික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා ස්වාමීනි මම හෙට දවසට එක්තරා දානයක් ඉවසලා තියෙනවා. ඒතර පළවෙනි වික්ෂුන් වහන්සේ කීවේ අද මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න යන්න විදිහක් නැහැ. අද අපිට දානයක් අරන් එනවා. මේක කිතියෙම කියනවා නම් අද අපිට මේ දානයක් අරන් එනවා. ඉතින් මම ඒක කමන්නේ කියලා ඉවසලා තියෙනවා. ඒ හින්දා මට ඒක එන අරගන්න තු යන්න බෑ. අනෙක් වික්ෂුන් වහන්සේ කියන උන්වහන්සේත් පින්ඩපාතිකාංග තමයි. හැබැයි උන්වහන්සේ කියනවා මට අද නෙවෙයි මම හෙටටත් දානයක් පිළිඅරන් තියෙනවා. ඒ නිසා මේ හෙටටත් දානය පිළිඅරගෙන තියෙන නිසා කියනවා මට ආර්යම සූත්‍ර දේශනාව හදන්න විදිහක් නැහැ කියලා කියනවා. ඉතින් මේ නිසා කියනවා ඒවන්තේ උභු පරිහීනා ඊතරෝ පාතෝ පින්ඩාය චරිත්වා ගන්තා ධම්ම සම්පටි සම්බීධිස. මේ දෙන්නම අර මධ්‍යම ඕමක කියන දෙන්නම කියනවා මේ දෙන්නම පිරිනවනවා. හැබැයි අනෙක් දෙන්න මොකද කරන්නේ? මේ අනෙක් භික්ෂුව මොකද කරන්නේ? කියන්නේ උත්කෘෂ්ඨ පින්ඩපාතේ රකින්න භික්ෂුව මොකද කරන්නේ? උන්වහන්සේ පින්ඩපාතේත් යනවා. පින්ඩපාතේත් ගිහිල්ලා භික්ෂාව ලබාගෙන ඒක දානෙතික වළඳලා ආර්යවන් සූත්‍රාන් දේශනා ශ්‍රවණය කරමින් ඉතනවා. ඒ නිසා උත්කෘෂ්ඨ පින්ඩපාතික භික්ෂුව තමයි සුඛ විහරණය ලබන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ පින්ඩපාතිකාංගය කියන දුතාංගය බිඳෙන්නේ කොහොමද? මේ පින්ඩපාතිකාංගය කියන දුතාංගය බිඳෙනවා මේ කියන තුදුෂ්බත් මොනෝ හෝ ඉවසූත් උන්වහන්සේගේ පින්ඩපාතිකාංගය එකිනෙම බිඳෙනවා. ඉතින් පින්නපාතිකාංගයේ ආනිශංස ටිකත් අපි කතා කරලා පින්නපාතිකාංගය අවසන් කරොත් හොඳයි කියලා හිතනවා. ඒ නිසා පින්නපාතිකාංගයේ තියෙන ආනිශංස කිහිපයක් තියෙනවා. එකක් තමයි පින්ඩියාලෝප භෝජන නිස්සය පබ්බජ්ජා කියපු මේ බුදුරජාණන් වහන්සේගේ නිශ්‍රේ ධර්මයේ අනුව පවතිනවා කියන එක. භික්ෂුවක් උපසම්පදා වෙනකොට උපසම්පදා සීමා මාලකයේදී ඒ භික්ෂුන් වහන්සේට නිශ්‍රේ ධර්ම හතරක් කියලා දෙන්නේ කියනවා. ඒ අතරේ පළවෙනි එක තමයි පින්ඩියාලෝප භෝජන නිස්සය පබ්බජ්ජා තත්ත්‍ය ආව ජීවං උස්සාහෝ කරණීය කියලා අතිරේක ලාභං සංගබත්තං උද්දේශබත්තං නිමන්තණං යනාදී වශයෙන් සඳහන් කරනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ උපසම්පදා සීමා මාලකයේදී කියලා දෙන්න මේ භික්ෂුවකට තියෙන යැපෙන්න තියෙන දේ. නිශ්‍රය ධර්මය කියන්නේ ඒක. අපි අසුරු කරගන්න ඕන දේ. මොකක්ද? පින්ඩියාලෝක භෝජන නිස්සය පබ්බජා. පින්ඩ පාතේ වැළඳීම කියන භෝජනය අසුරු කරගෙන තමයි මේ පැවිදි තියෙන්නේ කියලා කල්පනා කරන්න කියන්නේ. ඉතින් මෙන්න මේ නිශ්‍රය ධර්මයට මේ පිණ්ඩපාතිකාංගය කියන එක අනුලොම් වෙනවා. ඒක තමන්ට ලැබෙන එක්තරා ආනිසංසයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දෙවන ආර්ය වංශය කියන පිණ්ඩපාත සම්සුත්තිතාවයේ තමන් පිළිහිట్లా කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනවා. අනික් අය මත යැපෙන්නේ නැහැ. අනික් අයට අයත් ඇවතුම් පැවතුම් නැහැ. අනික් අය කියන කියන විදිහට වැඩ කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ ස්වාධීනත්වය රැකෙනවා. භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් ප්‍රශංසා කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රශංසාවට හේතු වෙනවා. ඒ වගේම තමයි තමන්ට කුසීත භාවයේ මැඩගෙන වීරිය ඇති කරගන්න පුළුවන් වෙනවා. තමන්ගේ ආජීවය පිරිසිදු වෙනවා. ශේකී අශික්ෂා පදවල සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමිත සික්ඛාකරණීය යනාදී වශයෙන් කියපු ශේකී අශික්ෂා පදවල කියන මේ ඇවතුම් පැවතුම් සියල්ල තමන් පිළිපදින භික්ෂුව බවට පත් වෙනවා. දැන් අපි පින්න පාතේ හැසිරෙන්නේ නැත්නම් මේ පින්න පාතේ සම්බන්ධ ශේඛ්‍ය ධර්මයන් අපිට එකක් අතරක් ඉන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ කියනවා ඒ දුතාංග ඒ පින්න පාතිකාංග කියන දුතාංගය දැරීම තුළ අර ශේඛ්‍ය ශික්ෂාපදවල කියන කරුණු කාරණා ටික Taman රැක ගන්නවා කියලා. ඒ විතරකුත් නෙමෙයි අනුන් විසින් පෝෂණය නොකරන බව. Taman කවුරුවත් Taman පෝෂණය කරන්න නිසා Tamanට කාටවත් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි තමන් අනුන්ට අනුග්‍රහ කරනවා. මං අනික් අයට අනුග්‍රහ කරනවා. ඒ නිසා ඒකත් ලැබෙන විශේෂ විශේෂ ආනිසංශය. ඒ වගේම තමයි මානය කියන එක ප්‍රහාණය වෙනවා. අපි ගයක් ගයක් ගන්න මේ පාත්‍රය අරගෙන යනකොට තමන්ගේ චේතසංතානයේ තුල තියෙන ඇතුළේ තියෙන මේ මාන්නය කියන එක ප්‍රහාණය වෙනවා. රස තෘෂ්ණාව තමන්ට අතහරින්න පුළුවන්. ඒ වගේම ශික්ෂාපද තියෙන සමහර ශික්ෂාපදවල අපට නිර්වද භාගයක් වෙනවා. ඝන භෝජන, පරම්පරා භෝජන, චාරිත්‍ර මේ ආදී ශික්ෂාපද ශික්ෂාපද රකින්ද අපිට විශේෂ පරිශ්‍රමයක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ශික්ෂාපදවල අනාපත්‍ය භාවයක් ලැබෙනවා. අල්පේච්ඡතා ආදී ගුණයන් අපේ තුල වැඩෙනවා. මනා පැවතුම් වැඩෙනවා. පස්චිම ජනතාවට අනුකම්පාවකුත් සිද්ධ වෙනවා මේ තුලින්. මේ නිසා අපිට මේ පින්ඩපාතිකාංගයේ ආනිසංස බුදුගෝසාචාර්යයන් වහන්සේ මේ විදිහට ගාතහරත්නකින් අපිට කියනවා. පින්ඩියා ලූප සන්තුට්ඨෝ අපරායත්ත ජීවිකෝ පහීනාහාර ලෝලුප්පු හෝති චාතුන් දිසෝ යති පින්ඩපාත භෝජනයෙන් සතුටු වුණු අනුන්ට අයත් ජීවිකාවක් නැත්තා වූ රස තෘෂ්ණාව ප්‍රහීන කළා වූ භික්ෂුව සිව් දිසාවටම සුදුසු බවට පත් වෙනවා කියලා කියනවා. විනෝදයති කෝ සජ්ජං ආජීවස්ස විසුඤ්ජති තස්මාහි නාති මඤ්ඤයං භික්ඛාචරියාය සුමේධසු විනෝදේති කෝ සජ්ජං කුසීත භාවය දුරු කරගන්න තමන්ට හැකියාවක් ලැබෙනවා. ආජීවයේ ආජීවම් විසුද්ධති ආජීවයේ පිරිසිදු කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසාවම නුවණැති භික්ෂුව පින්ඳ පාත්චර්යාව ඉක්මවන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ පින්ඳ පාතිකාංගයේ පිළිබඳව උදාන පාළි සඳහන් වන ගාථාවක් සඳහන් කරමින් අපිට මේ පින්ඳ පාතිකාංගය කියන දුතාංගය පිළිබඳ කතාව බුදුගෝසාචාර්යයන් වහන්සේ අවසන් කරනවා. පින්ඩ පාති කස්ස භික්ඛුනෝ අත්ත භරස්ස අනඤ්‍ය පෝසිනෝ දේවාපි පිහ යන්ති තාදීනෝ නොචේලාභ සිලෝක නිසංසීතු පින්ඩ පාතික භික්ෂුවට තමන්ගේ ආත්ම භාවය මේ දරා ගැනීම සඳහා වෙන කිසිම කෙනෙක් තමන් පෝෂණය කරන්නේ නැහැ ඒ නිසා අනෙක් කෙනෙක් විසින් පෝෂණය නොකරන ලද තමන්ට දෙවිවරුත් සතුට වෙනවා කියලා සඳහන් කරනවා. දෙවිවරුත් සතුට වෙනවා. ඒ තාදී ගුණයෙන් නොසැලෙන ගුණයෙන් ඒ භික්ෂුවට ප්‍රශංසා කරනවා කියලා සඳහන් කරනවා. නොචීලාව සිලෝක්නිසිතෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් කිසිම ආකාරයක ඇසුරු කරන්නේ නැහැ කියලා සඳහන් කරමින් මෙන්න මේ උදාන උදාන පාළියේ සඳහන් වන ගාථාවත් සඳහන් කරමින් බුදු ගෝසාචාර්යන් වහන්සේ බදන්තාචාර්ය අනුබුද්ධ බුදුගොස් මාහිම්පාණන් වහන්සේ විසින් තේරවාද භාවනා මාර්ගය සංග්‍රහිත කරමින් ඒ තේරවාද භාවනා මාර්ගය එකට කැටි කරමින් සම්පාදනය කරන් තිබෙන විසුද්ධි මාර්ගය කියන මේ මාහැඟි භාවනා ග්‍රන්ථයේ අන්තර්ගත දෙවන දුතාංගය දෙවන සහ තෙවන දුතාංගය තෙචීවරිකාංගය සහ පිණ්ඩපාතිකාංගය කියන දුතාංගය අපිට අවසන් කරගන්න ලැබෙනවා ඉතින් එහෙමනම් ඒ සමගින් අද දවසේ අපේ ධර්ම දේශනාව සඳහා අපි වෙන් කරගත්ත කාල වේලාව අවසන් වෙනවා. ඉතින් මේ අපි සීලය රැකගෙන නිවන් මාර්ග ගමන් කිරීම සඳහා ලබා දෙන මඟ පෙන්වීමක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් අපි විසුද්ධි මාර්ගයේ ඇසුරෙන් අපි මේ ග්‍රන්ථ පරිශීලනය කරමින් ඒ ඇසුරෙන් මේ නිවන් මාර්ගය පැහැදිලි කරලා දෙන්නේ තථාගතයන් වහන්සේගේ මේ නිවන් ගමන් කරන්න තියෙන යම් කිසි බාධක තියෙනවා නම් මේ හැම සියල්ලක්ම දුරු කරලා නිර්පද්‍රිතව නිවන් මඟ ගමන් කිරීම සඳහා. ඉතින් මේ නිවන් මඟ ගමන් කිරීම සඳහා මේ විස්තර විවරණය කරන අමත පදං වැඩසටහන විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ විස්තර විවරණය කරන අමත පදං වැඩසටහන ශ්‍රවණය කරන්ට මේ අවස්ථාවේදී සහ සම්බන්ධ වෙච්චි හැම සිළු දෙනාටම පුණ්‍යානුමෝදනා සිදු කරනවා මේ වැඩසටහනේ වැදගත්කම දැකලා ඒ සංවිධානය කරන්න එකතු වෙච්ච හැම සිළු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා ඒත් සමගම හැම සුළු දිනාටම අපි අපි හැම සුළු දිනාම ආරක්ෂා කරන්නා වූ ආත්මාරස්ක ලෝකපාලක සයන්සිල දිව්‍යතා මණ්ඩලයට අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා හැම දිනා නමින් අභා ප්‍රාප්ත සියලු දිනාටම පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් විශේෂයෙන් අද දවසේ ධර්ම දාණය සඳහා දායකත්වයක් සම්පාදනය කරලා තිබුණු ඒ හස්තනායක පවුලේ අපේ අතුල ඥාන ස්වාමීන් වහන්සේගේ මෑණියන් වහන්සේ අතුළු කොට ඇති හැම සිළු දිනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් පුණ්‍ය අනුමೋದනාවත් සමගින් අද දවසේ අමතපදන් දේශනාවත් සමාප්ත කරනවා හැමතිල හැමසිල දිනාටම පෙරුවන් සරණයි අපි සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරලා අවසන් කරමු ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හැම සුදනාතම තෙරුවන් සරණයි යම් කිසි කෙනෙකුට මේ කොටස ඇසුරෙන් යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහාත් අපි කිටි අවකාශයක් ලබා දෙමින් අද දවසේ වැඩසටහන සමාප්ත කරනවා. ත්වන් සරණයි සියලු දෙනාටම.